මුනිවත ගෞතම සසුන් කෙත යලි අස්වැද්දූ මෙකල යතිවරයානෝ ප්‍රඥාවන්තයන්ට නැන පහන් දල්වන්නට පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් හැඳින්වීම අවිද්‍යා අන්ධකාරයෙන් යුතුව ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනක් උරුම කරගත් ශූරත්වයෙන් හා සතිමත් බවින් යුතු විමුක්තිකාමී මිනිසුන් සිටි ඉන්දියාවේ මධ්‍ය දේශය තුල සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් පහළ වූසේක. ඒ උත්තම මනුෂ්‍ය රත්නය උතුම් බුද්ධත්වයට පත් වී එදා සිටි නුවණැති මිනිසුන්ට නිවීමේ මඟ විවර කර වූසේක. ඒ තථාගත දහමට අනුවම චින්තනය හැසිර වූ උතුම් ශ්‍රාවකයන් ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති ගරුකව මාර්ගඵල ප්‍රතිවේද කොට නිවි සනසුනහ. ඒ උතුම් මුනි චරිතය තුල ප්‍රකට වූ වැඩපිළිවෙලින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මනාව විදහා පාමින් සුන්දර දිවි පෙවෙතක් ගෙවූහ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඒ උත්තම බුදුවදන් සියල්ලම මතකයේ තබාගෙන සිටි ආනන්ද මහරහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාවට එය ඉදිරිපත් කළසේක. මෙසේ ඉදිරිපත් වූ මූලික බුදුවදන මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිට නුවණැති මිනිසුන්ට දේශනා කළසේක. ඒ තුලින්ද මනාව ශ්‍රාවක චරිතය පිළිඹ වූ උත්තමයන් බිහි වූසේක. කාලය ගතවත්ම ප්‍රඥාවන්තයෙන් අඩු වීගෙන යන විට ගැඹුරු තථාගත දහමට අනුව චින්තනය හැසිරවීමේ හැකියාව ඇති අය අඩුවිය. එබැවින් විවිධ අර්ථකතනයන් තුලින් සද්ධර්ම ප්‍රතිරූපකයන් මතුවෙමින් එය ශාස්ත්‍රු ශාසනය යැයි හැඳින්වෙන්නට විය. කලින් කලට අසාමාන්‍ය මිනිස්සු ලොව පහළ වී මූලික තථාගත බුදුවදන ඉස්මතු කරමින් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් තුලින් මනාව ශ්‍රාවක චරිතය පිළිඹු කරන්නට වූහ. 1944 වසරේ ඩෙන්මාර්ක් රටෙහි උපන් ජූන් නම් තරුණයාගේ සිතෙහි අසාමාන්‍ය චින්තන ස්වභාවයක් ප්‍රකට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පොල්ගස්දුව ආරණ්‍යයේදී හෙතෙම ඩෙන්මාර්කේ ඥානදීප නමින් පැවිදි වූහ. වසර 51ක පැවිදි දිවියක් ගත කළ ඥානදීප ස්වාමීන් වහන්සේ 2020 සැප්තැම්බර් 12 වන දින අපවත් වූසේක. වසර 51ක පැවිදි දිවිය තුලින් තථාගත ශ්‍රාවක ස්වභාවය වන මුනිවරුන්ගේ වත පිළිවෙත මනාව ප්‍රකට කළහ. එම පැවිදි දිවිය තුල Tamanගේ කියා කිසිදු සේනාසනයක් හෝ දායකයෙක් හෝ නො වූ අතර කිසිදු ශිෂ්‍ය භික්ෂුවක්ද නොවිය. ඊටාම සමීපව වසර 13ක පමණ කාලයක් ඩෙන්මාර්කේ ඥානදීප යතිවරයාණන් වහන්සේ ඇසුරු කිරීමේ වාග්ය මාහට උදා විය. එමෙන්ම ධර්මයේ ඉගෙන ගැනීමටද හැකි වූ අතර මාගේ ගුරුතුමන්ට මෙන් උපස්ථාන කිරීමේ වාග්යද උදා විය. ඒ උතුමන්ගේ ශිෂ්‍යයෙකු නොවුවද මාහට ශිෂ්‍යයෙකු ලෙසින්ම කටයුතු කිරීමේ වාග්ය ලැබුණි. එම වසර 12ක කාලය පුරාම මාගේ ගුරු උතුමෙකු ලෙස වැඩ සිටි ඥානදීප ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවක චරිතය තුල පිළිඹු වූ ශ්‍රද්ධාව ප්‍රඥාව මුනි ගුණය සංඝ පීත්‍රු භාවය කරුණාව උපකාරශීලී බව ධර්මයේ විසරද බව මට දැනුණ අයුරු මෙම ග්‍රන්ථය තුලින් ඉදිරිපත් කරන්නට යෙදුණෙමි. එමෙන්ම පැවිදි වූ මුල් සමයේ සිට මාහට මුණ ගැසෙන තෙක් පුවත් තතු නවසීලන්තේ ගුත්තසීල ස්වාමීන් වහන්සේගෙන් කහත්තේවල සුගත වංශ ස්වාමීන් වහන්සේගෙන් හා ඥානසුමන ස්වාමීන් වහන්සේගෙන් ලබාගත් අතර ඥානදීප ස්වාමීන් වහන්සේ මවෙත වදාළ තොරතුරු මෙහි සඳහන්ය. එම තොරතුරු ලබා දුන් ස්වාමීන් වහන්සේලාට මාගේ ගෞරවය පිරිනමා සිටිමි. මෙම තොරතුරු වල ඊටාම අල්ප වශයෙන් අඩුපාඩු තිබෙන්නට පිළිවන. ඒ සඳහා සමාව ඉල්ලා සිටිමි. සමහර ගැමියන් ඥානදීප ස්වාමීන් වහන්සේව දුටු ආකාරයේ ඉදිරිපත් කරනු ලැබී ඇති අතර ඒවා කිසිසේත් මාගේ අදහස් නොව ගැමියන්ගේ අදහස් බව තේරුම් ගැනීම කටයුතුය. එමෙන්ම බුද්ධ වචනය අනුව ඥානදීප ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවක චරිතය පිළිබඳව මා අද්දුටු කරුණු ඉදිරිපත් කර ඇත. මේ උතුම් ග්‍රන්ථය තුළින් මෙකල ගෞතම සසුනට ජීවයක් ලබා දුන් ශ්‍රාවක චරිතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳ නොදන්නා බොහෝ අයට තොරතුරු ලබා දීමටද බලාපොරොත්තු වෙමි. ඥානදීප ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙකු නොවුවත් ශිෂ්‍යයෙකු ලෙසින් ගුරු උතුමෙකුගේ ගුණවත්භාවය මේ තුලින් ඉස්මතු කොට පෙන්වා දීමට උත්සාහ ගතිමි. මෙම ග්‍රන්ථය තුලින් ඉස්මතු වන මූලික බුදු අඳුනේහි හමුවන සැබෑම ශ්‍රාවක චරිතය තුල වූ මුනිවත ප්‍රකට කරගෙන සංඝානුස්සති ප්‍රීතිය තුලින් දහම දැකීමට උපනිශ්‍රය කරගනිත්වා මෙම ධර්ම ග්‍රන්ථය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නන්නයරින් උපකාර කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට හා ගිහි පින්වතුන් හට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම හේතු වේවා. තෙරුවන් සරණයි. අලව්වේ අනෝමදස්සී හිමි. රෑන කෙටුවගල ආරණ්‍ය සේනාසනය වදේ මඩ ඔව්ලිකන්ද මාතලේ බුද්ධ වර්ෂ 2564ක් වූ නවම් මාස විවහාර වර්ෂ 2021 වූ පෙබරවාරි මාස ඥානදීප මහා තේරෝ සදාරඤ්‍ය විපස්සකෝ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පසතු තං අමතං පදං හැම කල්හිම ආරණ්‍ය සේනාසනවල වැඩවැසෙමින් විදර්ශනා භාවනා වැඩු ඥානදීප මහා ස්වාමින් වහන්සේ මේ පින් අනුමෝදන් වීමෙන් ඒ උතුම් අමා මහ නිවන ස්පර්ශ කෙරෙත්වා පළමුවන පරිච්ඡේදය ජූන් උපාසක ඩෙන්මාර්කයේ ඥානදීප හිමි නමින් පැවිදි වෙයි මෙයින් වසර 2600කට පමණ පෙර මනුලොවට ස්වර්ණමය යුගයක් උදා විය. ඉන්දියාවේ මධ්‍යදේශ සමාජය තුල විසූ විමුක්තිකාමීන් බොහෝ දෙනෙකු විමුක්තිය කුමක්දැයි සෙවූහ. එම සමාජය තුල පහළ වූ බොහෝ අය ප්‍රඥාවන්තයෝ වූහ. එම යුගයේදී මනුලොව පහළ විය හැකි ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය පහළ විය. හෙතෙම ශාක්‍ය වංශික සිද්ධාර්ථ කුමාරයාය. අසාමාන්‍ය වූ චින්තන හැකියාවකින් හෙබි එතුමානෝ සතර පෙරනිමිති දැක මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් යන සතර පෙරනිමිති දැක තමන් බිඳිමින් සිටි රජසැප ගිහිගය සහ ලැබීමට નિયમિત සක්විති පදවිය අලියම හෙළු කෙලපිනක් පරිද්දෙන් අතහැරියහ. ඒ අතහැරීමට එකම හේතුව සතර පෙරනිමිති දැකීම තුළින් සත්‍ය සෙවිය යුතුයයි යන ස්ථිරසාර හැඟීමක් ඇතිවීමට තරම් ප්‍රඥාවන්තයෙකු මෙන්ම භාග්‍යවන්තයෙකුද වීමය ගිහිගේ අත්හල සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ විමුක්තිකාමී පරිසරයේ පැවිදි බව ලැබුවද කිසිවෙකුගෙන් විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය ඥාණය ලැබිය නොහැකි විය. ඊන අනතුරුව තමන් වහන්සේ තනිවම විමුක්තිය සොයා වෙහෙසෙන්නට වූහ. ඒ අසහාය අති දුර්ලභ මනුෂ්‍ය රත්නය තමන්ගේම නුවණින් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වී තමන් වහන්සේ අවබෝධ කරගත් ගම්බීර වූ දකින්නට දුෂ්කර වූ අවබෝධ කිරීමට ඊතා දුෂ්කර වූ ශාන්ත වූ ප්‍රණීත වූ තර්කයට ගෝචර නොවූ තියුණු නුවණින් දකින පඬිතයන්ට අවබෝධ කරගත හැකි ඒ උතුම් ධර්මය දේශනා කළසේක. එහිදී විමුක්තිකාමී සමාජයේ සිටි ප්‍රඥාවන්ත උදවිය එම දහමෙහි පහස ලැබ නිවි සනසුනහ. ඊතා සුන්දර ජීවන පැවැත්මක් තිබූ ඔවුහු බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේශනා කළ විවර කළ ගම්බීර වූ දකින්නට දුෂ්කර වූ තර්කයට ගෝචර නො වූ ධර්මය ඒ අයුරින්ම තමන්ගේ මතවාද වලින් තොරවම දේශනා කළහ. සාකච්ඡා කළහ. ඒ හේතුවෙන්ම ශ්‍රාවකයන්ගේ උතුම් ලක්ෂණයක් වන ශාස්ත්‍රූන් වහන්සේගේ වචනයම පමණක් ප්‍රකට කරන අය බවට ඔවුහුපත් වූහ. එහෙත් ශ්‍රාවකත්වයෙන් පිරිහීමටපත් වූෝ වෙනත් මතවාද ප්‍රකට කළහ. උන්වහන්සේලාගේ ජීවිත පැවැත්ම ඉගෙන ගන්නා විට කෙදිනක එවැනි මුනිවරයන්ගේ ලෝකය හමුවේ විද යන සංවේගය ඇති වෙයි. ලද දෙයින් සතුරුව අල්පේච්ඡව හිඳමින් ගැඹුරු තථාගත දහම සාකච්ඡා කිරීම හුදකලාව ඇලී සිටීමෙන් දුර ඈත වනාන්තර තුල ශ්‍රද්ධාව පෙරට කොටගෙන තථාගතයන් වහන්සේගේ ධර්මයටම යොමු වී අනෙකුත් සියලු මතවාද දුරු කිරීම ඒ ශ්‍රාවකයන් තුල පැවති උතුම් ලක්ෂණයන්ය. එවන් වූ තථාගත ශ්‍රාවක ලක්ෂණයන්ගෙන් හෙබි ගෞතම සසුනට ජීවය දුන් සසුන් කෙත යලි අස්වැද්ද වූ අතීතයේ වැඩ සිටි ශ්‍රාවකයන්ගේ ප්‍රතිමූර්තියක් බඳු වූ ශ්‍රාවක ගුණයෙන් සෝභමාන වූ උතුම් මහා යතිවරයන් වහන්සේ නමක් වූ ඩෙන්මාර්ක් ජාතික ඥානදීප යතිවරයන් වහන්සේ 2020 සැප්තැම්බර් 12 වන දින මනුලොව අත්හලේය. ඒ උතුම් යතිවරයන් වහන්සේ තුල සෝභවාන වූ ශ්‍රාවක චරිතයෙන් බිඳක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරන්නට උත්සාහ කරමු. ඉන්දියාවේ මගධ රටේ බුදුරජාණන් වහන්සේ පහළ වූ අතර ශ්‍රී ලංකා ධර්ණිතලයටද ඒ උතුම් ගම්බීර ධර්මය ලැබුණි. ඉන්දියානු සමාජය තුළ විමුක්තිකාමීන් වැඩ සිටි සමයේ ප්‍රඥාවට ගෝචර වන දහම බැබළුණද කාලයත් සමග ප්‍රඥාවන්තයන්ගේ අඩුව නිසා ක්‍රමානුකූලව ඉන්දියාවෙන් ප්‍රඥාගෝචර වූ තථාගත දහම අතුරුදහන් වී විමුක්ති මාර්ගය ලෙස ප්‍රඥාවට ගෝචර නොවන දේ පමණක් එහි ඉතිරි විය. ලංකාව වැනි රටක විමුක්තිකාමී පරිසරයක් නොමැති නිසා විවිධ ක්‍රම තුලින් විමුක්තිය සොයන්නන් නැත. එබැවින් ප්‍රඥාව ඇතත් නැතත් එම දහම ඉතිරිව පවතී. මෙලෙස ඒ දහම නොඇසෙන යුරෝපීය රටක වැසියෙක් විමුක්තිය සොයා බුදුදහමට යොමු වීමට සිත් පහල කර ගැනීම අසාමාන්‍ය දෙයකි. එලෙස සිතන්නේම පුඤ්ඤවන්ත බව කැටි වූ ප්‍රඥාව හේතුවෙනි. වර්ෂ 1944 නොවැම්බර් 12 වන දින ඩෙන්මාර්කයේ උපත ලැබූ ඩෙනිස් ජූන් හට එම පුඤ්ඤවන්ත බව කැටි වූ ප්‍රඥාව ලැබූ තිබිනි. 23 හැවිරිදී භද්‍ර යෞවනියකු ලෙස විමුක්තිය පෙන්වා දෙන බුද්ධ ධර්මයේ සොයා ඔහු ඉන්දියාවට පැමිණියේය. භාෂා කීපයක් හැසිරවීමේ ප්‍රවීණත්වයකින් යුතු ජෝන් තරුණයා බුදුරජාණන් වහන්සේගේ දහම සොයන්නට විය. නමුත් ඒ වන විට ඉන්දියාව තුලින් බුදුදහම අතුරුදහන් වී තිබුණි. ප්‍රඥාව අඩු අය විවිධ වූ ක්‍රමෝපායන්ගෙන් විමුක්තිය සෙව්වත් ශ්‍රී ලංකාව තුල බුදුදහම පවතින බව ජූන් 8 දැන ගැනීමට ලැබිනි. එම නිසා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. එකල ලංකාවේ පොල්ගස් දූව ආරණ්‍ය සුදු ජාතිකයන් අතර ප්‍රසිද්ධියට පත් වී තිබුණි. ඔහු පොල්ගස්ලුව ආරණ්‍යයට පැමිණියේය. සාමාන්‍යයෙන් බොහෝ අයගේ ස්වභාවය නම් කවුරුන් හෝ කියා දෙනු ලබන දේ ඉගෙනගෙන භාවනා කිරීමය. නමුත් තරුණ ජූන් සිය භාෂා හැදෑරීම සම්බන්ධව ලබා ඇති වූ මහත් වූ දක්ෂතාවය නිසා බුද්ධ භාෂිතය සංග්‍රහිත වූ pāli භාෂාව ඉගෙන ගත්තේය. එම කාලයේදීම තවත් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් විශ්වවිද්‍යාල කතිකාචාර්ය පදවිය අතහැර පැවිදි වූහ. ඒ කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේය. පාලි සහ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විශිෂ්ටතාවක් උන්වහන්සේ සතු වූහ. ජූන් තරුණයා පාලි භාෂාව ඉගෙනීමට යොමු වූයේ පැවිද්දට අලුත් වූ උතුම් කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ වෙතය. බුද්ධ වචනය નિවරදිව ඉගෙනීමට තිබූ මහත් කැමැත්ත නිසා ගිහිව සිටියදීම ඊටාම ඉක්මනින් දක්ෂ ලෙස pāli භාෂාව ඉගෙන ගනු ලැබීය. මෙම ජෝන් තරුණ උපාසක මහතා කුඩා අනුග්‍රහයකින් pāli භාෂාව ඊටාම දක්ෂ ලෙස ඉගෙනගත් බව අතිපූජනීය කටුකුරුන්දේ ඥානානන්ද යතිවරයනෝ පවසන ලදහ. pāli භාෂාවෙන් ධර්ම ඉගෙන ගන්නා විට ගිහිගිය බාධා සහිත බවත් පැවිද්ද ආකාශයේ මෙන් නිදහස් බවත් වැටහින නිවන් මගට ප්‍රවිෂ්ඨ වීම පහසු වනු පිණිස ගිහි වාසය අතහළ යුතු බව ජූන් උපාසක මහතාට අදහස් විය. අතීතයේ විසූ ප්‍රඥාවන්තයෝද මේ අයුරින්ම සිතූහ. සම්බාධෝ ගරාවාසෝ රාජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා පැවිදි වීමට නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් ජූන් උපාසක තෙමේ නැවත තම මවුරට බලා පිටත්ව ගියේය. කෙනෙකුට ඊතා අසීරු වෑයමක් වූ Taman සතු සියලු ධනයක් තම ඥාති පිරිසත් අලියොම හෙළු කෙළපිඩක් නැවත මුඛයට නොගන්නාසේ අතහැර තම උත්තම අපේක්ෂාව සාක්ෂාත් කරගනු පිණිස ජූන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. තම රටත් ගිහිගයත් යෝන් ජූන් අත්හලේය. 1969 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු නැවත තම මව් රටට නොගියේය. කටුකුරුන්දී ඥානානන්ද මහ යතිවරයාණන්ටද පැවිද්දෙන් වැඩිහිටි වූ සහෝදර ජර්මන් ජාතික ඥානවිමල මහ යතිවරයාණන්ගේ ගුරුදේවයන් වහන්සේ වන ශ්‍රී ලාංකික ඥානාලෝක ස්වාමිපාදයන් යටතේ වර්ෂ 1969 දී ජූන් උපාසක මහතා ඩෙන්මාර්කේ ඥානදීප වශයෙන් පැවිදි වූහ. දෙවන පරිච්ඡේදය ඥානදීප හිමියෝ වීසා අලුත් කරගන්න කොළඹට පාගමනින් වඩිති. තථාගත බුදුරජාණන් වහන්සේගේ ගම්බීර දුද්දස දුරනුබෝධ සන්ත පනීත අතක්කාවචර නිපුණ පණ්ඩිත වේදනීය වූ දහම ඉගෙනගෙන එම නිවන් මඟ වැඩිම සඳහා ගිහි ගෙදර කරදර සහිත බව හා පැවිද්ද අවකාශය වැනි වූ පහසු බව වටහාගෙන අලියම හෙළූ කෙළපිඩක්සේ ධනයත් තත්වයත් ඥාති හිත මිතුරුනුත් යෝන් ජීවිතයත් තම මව් රටත් අත්හල ඩෙනිස් ජූන් නම් තරුණයා 1969 පොල්ගස්තුව ආරණ්‍යයේ ඥානාලෝක ආචාර්යන් වහන්සේ යටතේ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ නමින් පැවිදි වූහ. මෙසේ පැවිදි වූ ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ ආචාර්යයන් වහන්සේ යටතේත් නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලා යටතේත් පැවිදි දිවියට උපකාර වන සියලු වත්පිළිවෙත් ඉගෙන ගත්හ. එමෙන්ම pāli භාෂාව තව තවත් හොඳින් ඉගෙනගෙන ධර්ම විනය මනාව හැදෑරූහ. පළමු ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ විසින් ඉදිරිපත් කළ මූලික බුද්ධ වචනයට පුදුමාකාර කැමැත්තක් උන්වහන්සේ තුල තිබිනි. පැවිදි වූ මුල් සමයේදී තරුණ වියේදී දහමට කැප කළ ජීවිතය කෙතරම්ම සුන්දර වන්නට ඇතිද මෙලෙස මූලික බුද්ධ වචනය මනාව ඉගෙනගත් තරුණ ඥානදීප ස්වාමීන් වහන්සේට එම දහමට අනුව ජීවිතය ගත කරන්නට මහත් කැමැත්තක් ඇතිවිය ධර්ම විනයට අනුවම අල්පේච්ඡ ජීවිත පැවැත්මත් හුදකලා වාසයත් පිරිසේ නොඇලීමටත් ලද දෙයින් සතුටු වීමටත් ඉමහත් කැමැත්තක් ඇති වූහ. ධර්ම විනයට අනුව ඊටාම කෙටි කාලයක් පිරිස සමග වාසය කර වනාන්තරගත වීමට කැමැත්තක් උන්වහන්සේට ඇති වූහ. මේ ආකාරයට ධර්ම විනයට ජීවිතය කැපකිරීමෙන් ගත කළ සාමණේර ඥානදීප ස්වාමීන් වහන්සේ වර්ෂ 1971 දී බුරුම ජාතික ඥානින්ද ස්වාමිපාදයන් යටතේ පොල්ගස්දුව සීමා මාලකයේදී උපසම්පදාව ලැබීය. මේ කාලයේ බූන්දල රක්ෂිතයේ ඊටාම සුන්දර ප්‍රදේශයක පුංචි කුටියක් තිබුණි. මනාව පිළිවෙත් පුරමින් එහි සිටි විදේශික ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූහ. ඒ බ්‍රිතාන්‍ය ජාතික ඥානවීර ස්වාමීන් වහන්සේය. ඒ පිළිබඳව ඥානදීප ස්වාමීන් වහන්සේ දැනුවත්ව සිටියහ. අපවත් වූ ඥානවීර ස්වාමීන් වහන්සේත් පොල්ගස්තු ආරණ්‍යයේම පැවිදි වූ ස්වාමීන් වහන්සේ නමක් වූහ. ඉන්පසු වැඩ වාසය කළ ඇමරිකන් ජාතික ඥානසුමන ස්වාමීන් වහන්සේත් 1970 දී සර්පයෙකු දෂ්ට කිරීමෙන් අපවත් වූහ. ඇමරිකන් ජාතික ඥානසුමන ස්වාමීන් වහන්සේ අපවත් වන්නට පෙර ඩෙන්මාර්කේ ඥානදීප සාමණේරයන් වහන්සේට මෙසේ පවසා තිබුණි. ආයුෂ්මතුන් හොඳින් ධර්ම විනය දන්නවා. හොඳට pāli දැනුමක් තියෙනවා. ධර්ම සාකච්ඡා කරන්න පුළුවනි. ඒ නිසා අපි දෙනම බෝන්දල කැලයට වඩිමු. එතකොට හුදකලාවම ධර්ම සාකච්ඡා කරමින් සිටින්නට පුළුවනි. ඥානදීප ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ ඥානසුමන ස්වාමීන් වහන්සේ සමග බූන්දලට වැඩම කළහ. බූන්දල වනාන්තරයේ ස්ථාන දෙකක දෙනම වැඩ වාසය කළහ. ඥානදීප ස්වාමීන් වහන්සේට ඒවන විටත් දහම සහ pāli භාෂාව සම්බන්ධයෙන් විශේෂ හැකියාවන් තිබුණි. ඥානසුමන ස්වාමීන් වහන්සේ බෝන්දල වනාන්තරයට උන්වහන්සේද සමගින් වැඩම කළේ එම හේතුව නිසාය. එසේ මද කලක් වාසය කරන විට 1970 වසරේදී ඇමරිකන් ජාතික ඥානසුමන ස්වාමීන් වහන්සේ සර්පයෙකු දෂ්ට කිරීමෙන් අපවත් වූහ. ඥානදීප සාමණේර ස්වාමීන් වහන්සේ නැවත පොල්ගස් දුවට වැඩම කළහ. ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන් වහන්සේ හොඳින් ධර්ම විනය හදාරා 1971 දී උපසම්පදාව ලැබූ පසු විවේකී ජීවිතයට ඇලුම් කළහ. නැවතත් බූන්දල වනාන්තරයට වැඩි ඥානදීප ස්වාමින් වහන්සේ 1971 සිට 1974 දක්වා බෝන්දල වනාන්තරයේ වැඩ වාසය කරමින් ඉමහත් සතුටින් තරුණ ජීවිතය දහමට කැප කළහ. 1975 වසරේ උන්වහන්සේ කලුගල ආරණ්‍යයේ වස්වාසය කර නැවතත් බෝන්දල වනාන්තරයට වැඩම කළහ. 1976 සිට 1977 වස් කාලයන් බෝන්දල වැඩ වාසය කරන අතරතුර සූත්‍ර දේශනා කුඩා අත්තකුරින් පොත්වල සටහන් කළහ. මෙසේ සටහන් කරගත් සූත්‍ර දේශනා නිතරම සජ්ජායනා කළහ. හොඳින් මතක තබා ගන්නා ලදී. භාෂාවේ හසල දැනීමත් ප්‍රායෝගිකත්වයත් නිසා සුත්ත නිපාතය උදාන ඉතිවුත්තක ආදී ගැඹුරු ධර්මයන් මනාව වටහා ගතහ. එයට ඇලුම් කළහ. තම අත්අකුරින් සටහන් කළ සූත්‍ර දේශනා සහිත පොත් උන්වහන්සේට ඊටාම ප්‍රයෝජනවත් විය. සියලුම සූත්‍ර දේශනා එහි ඇතුළත් වූහ. ප්‍රාතිමෝක්ෂය කටපාඩම් කළහ. මේ ආකාරයට දහමට කැපකල ජීවිතයක් ගත කළහ. උන්වහන්සේ භාවනානුයෝගීව සිටීම සඳහා 1978 වසරේ තායිලන්තයේ බලා පිටත් වූහ. එම වස් කාලය අජාන් විමලෝ ස්වාමීන් වහන්සේ යටතේ ගත කළහ. නමුත් නැවත වතාවක් ලංකාවට වැඩම කොට වනාන්තර ජීවිතයම ඇසුරු කළහ. 1979 සිට 1980 වස් කාලයන් බුලත් සිංහල ගල් එනක වැඩ වාසය කළහ. සිය ජීවිතයම නිතරම ධර්මයේ ඇසුර කොට අරමුණු කොටගෙනම පවත්වා ගත්හ. වනයේ වෙසෙන උදාර සිංහරාජයෙකු මෙන් කල්ගත කළ ඥානදීප ස්වාමීන් වහන්සේ ස්තවීර භාවයට පත් වූයේ සඳුන් අරටුවක් මෝරණ ලෙසින් ධර්මයෙන් මොහුකුරා යමිනි. ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ හෙවත් අප කථානායකයා පාගමනින්ම ගමන් යති. වීසා අලුත් කර ගැනීමට පාගමනින්ම කොළඹට පැමිණිති. මෙරට බොහෝ ස්ථානයන් ඥානදීප ස්වාමින් වහන්සේ දැන සිටියහ. එමෙන්ම ලංකාවේ ධර්මයේ සෙවූ ගිහි පින්වතුන් වීසා අලුත් කර ගැනීමට උන්වහන්සේට සහාය වූහ. ඥානදීප ස්වාමීන් වහන්සේ තම පියාපත් බර පමණක් ඇතිව නිදහසේ පියඹා විල අතහැර යන හංසයෙකු මෙන් තුන් සිවුර සහ පාත්‍රයත් තම අත්අකුරින් ලියාගත් සූත්‍ර ඇතුළත් උතුම් ග්‍රන්ථ රත්නයත් රැගෙන හුදකලාවේම පාගමනින් වනාන්තර තුලට ගමන් කරති. ධර්ම විනයට ජීවිතය කැප කරමින් පාගමනින් නිදහස් සිතින් හුදකලා ප්‍රදේශ සොයාගෙන ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කරති. ඒ පැවිදි ජීවිතය කෙතරම් සුන්දර වූයේදයත් අතීතයේ වැඩ සිටි සැබෑ ශ්‍රාවක උතුමන්ගේ චරිත ජීවමානව ප්‍රකට වූවා සේය. එවන් යුගයක උපත ලැබූ අයද වාසනාවන්තයෝ වූහ. පාගමනින් වැඩම කරන ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ ඉන් අනතුරුව සිංහරාජ වනාන්තරයට වැඩියහ. 1981 සිට 1983 දක්වා වස් කාලයන් සිංහරාජයේ පිට කැලේ වතුගල ප්‍රදේශයන්හි ගල්ලෙන්වල ගත කළහ. සරල අල්පේච්ඡ ඇවතුම් පැවතුම් ඇතිව වඩිනා සුදුහාමුදුරුවන් වහන්සේ දකින ජනයාට කුමක් සිතෙන්නට ඇතිද? ඒ මනරම් දසුන දකින්නට ඔවුන් කතරම් පින් කරන්නට ඇද්ද? තමන් වහන්සේට උපස්ථාන කළ උපාසක මහතුන් පිළිබඳ ඉහළ කෘතඥභාවයක් උන්වහන්සේ විසින් දක්වූහ. ඒ උපස්ථායක පින්වතුන්ගේ විස්තර අපවත් වන මොහොත තෙක්ම උන්වහන්සේගේ මතකයේ තිබුණහ. දිලිඳු ජනයා වෙසෙන ගමකින් පිණ්ඩපාතය ලබාගෙන ඒ අයට පින් රැස් කර දෙන්නට උන්වහන්සේ තුල මහත් කැමැත්තක් තිබුණි. ලාංකික ආහාර පාන වලටද උන්වහන්සේ හුරු පුරුදු වී සිටියහ. එසේම ගම්මානවල ජනතාව ඥානදීප ස්වාමීන් වහන්සේට ඉමහත් ආදරයක් දැක්වූහ. එම නිසා මිරිස් අඩුවෙන් වෙනමම සකස් කොට දානීය පූජා කළහ. පළතුරු වර්ග නිතරම පූජා කළෝය. මේ ආකාරයට වසර කීපයක් එක් පෙදෙසක වැඩවාසය කළ පසු එම ප්‍රදේශය අතහැර ගමන් කරන්නේ බුදුරජුන් වැඩසිරි සමයේ වැඩ සිටි උත්තම භික්ෂූන් ලෙසිනි. තමන්ගේ යැයි කියා ස්ථානයක් කිසිම තැනක නොතිබුණි. තුන් සිවුරහා පාත්‍රයත් සූත්‍ර පොතත් පමණක් එකම වත්කම විය. ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳව බොහෝ අය දැනගනු ලැබුවේ ලග්ගල ප්‍රදේශයේනි. ධර්මයට කැමැති විවේකී සංඝයා අතරේ උන්වහන්සේ සංඝ පීත්‍රූන් වහන්සේ නමක් බවට පත් වූයේද ලග්ගල ප්‍රදේශයේදීය 1983 වස් කාලය සිංහරාජයේදී අවසන් කර එම වසරේම ලග්ගල ප්‍රදේශයේ ඊරියගහ උල්පතට උන්වහන්සේ වැඩම කළහ. තුන්වන පරිච්ඡේදය දොර ජනෙල් නැති බිත්ති තුනකින් යුතු කුටියේ ජීවිතය ජීවිතය පුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉස්මතු කරමින් මණික් ආකාරයක් බඳු වූ වටිනා ධර්මය දරාගෙන තුන් සිවුරහා පාත්‍රය පමණක් අතතිව 1983 වසරේ වස් කාලය සිංහරාජයේ ගතකොට අවසන් වූ පසු පාගමනින්ම ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ චාරිකාවේ වඩින්නට පටන් ගත්හ. චාරිකාවේ වඩින විට විවිධ හුදකලා ප්‍රදේශයන්හිදී මාසය දෙක නැවතී ගත කරන්නට විය. නැවතුණු ස්ථාන අතර විල්පත්තුව වනාන්තරයේද විය. සෑම වනාන්තරයකම ස්වභාවය දැනගෙන ධර්මයේ හැසිරෙන්නට සුදුසුම ප්‍රදේශය සෙවූහ. තම සිතට සැනසීම ගැන විද්දෙන පහසුවෙන් සිව්පසය ලැබෙන විවේකය හා මිනිසුන්ගේ බාධා අඩු වනාන්තරවලට පා ගමනින් වැඩම කළහ. අම්පාර ප්‍රදේශයේ චාරිකා කරමින් පොළොන්නරුව නුවරගල ප්‍රදේශ හරහා ගොස් පාරුවකින් මහවැලි ගඟෙන් එතර වී හඳුන්ගමුව ප්‍රදේශයට වැඩම කළහ. හඳුන්ගමුව ප්‍රදේශයට 1983 වසරේ වැඩම කරමින් ඊරියගහ උල්පත රක්ෂිතයට වැඩම කළහ. සුදු හාමුදුරුව කෙනෙකු වනයේ වෙසෙන බව දකින මිනිසුන්ට කුමක් නම් සිතෙන් නැතිද? ඔවුහු ඉමහත් ආදර ගෞරවයක් මේ සුදුහාමුදුරුවන් කෙරෙහි දැක්වූහ. 1984 වසරේ වස් කාලය උන්වහන්සේ ගත කළේ මඤ්ඤොක්කා කරත්තයක් තම වාසස්ථානය කරගනිමිනි. දුෂ්කර ගම්මානවල මිනිස්සු ඊ타ම කැමැත්තෙන් උන්වහන්සේට දානමාන පූජා කළහ. උපස්ථාන කිරීම උපස්ථාන කළහ. වනාන්තරය තුල වාසය කරද්දී දිනපතාම ධර්මය සජ්ජායනා කිරීම උන්වහන්සේ පුරුද්දක් ලෙසින් සිදු කළහ. වනාන්තරයේ සුන්දරත්වයේ කෙරෙහිද උන්වහන්සේ යොමු විය. අතීතයේ රහතන් වහන්සේලා වනාන්තරයේ සුන්දර බව දුටු ආකාරය තේරගාථා තුලින් පැහැදිලි වෙයි. එලෙසින්ම ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේත් වනාන්තරයේ සුන්දර බව දුටහ. කාය ජීවිත ආසාව අතහැර දිවි දෙවැනි කොට දහමේ හැසිරුණු උන්වහන්සේගේ යෝන් ජීවිතය අසහාය විය. වතුර උල්පතක් ඇති තැනක් සොයමින් පරිසර සුන්දරත්වයත් විඳිමින් පරිසරයට හානියක් නොකර අවම පහසුකම් සහිත කුටියක් තනන්නට උන්වහන්සේට සිතක් පහළ වූහ. දනහිස දක්වා වැස්සට නොතෙමේ නම් ජීවිත අවබෝධ කරන භික්ෂුවකට එය පහසුවක් බව සාරිපුත්ත රහතන් වහන්සේ පෙන්වා දුන්සේම ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේද හිතන්නට පටන් ගත්හ. මේ සියලුම සංකල්පනා බලන විට අපට ඉස්මතු වී පෙනෙනුයේ තථාගත ශ්‍රාවක චරිතයයි. පොල්ලතු සෙවිලි කර කටු මැටි සහිතව ජනෙල් දොරවල් නැති බිත්ති තුනක් පමණක් ඇති කුටියක් ඊරියගල ඊරියගහ උල්පත වනාන්තරය තුල ගැමියන් විසින් සකස් කරනු ලැබුවේ ස්වාමින් වහන්සේගේ උපදෙස් මතය බිම ගොම තවරා ඇඳට මැස්සක් පාවිච්චි කරමින් රජ සැපත් ඉක්ම වූ නිදහස් සැපයකින් උන්වහන්සේ ඉමහත් සතුටින් කල්ගත කළහ. රජ සැප මගින් ලබාගත නොහැකි निराமிස සැපයක් විඳිමින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙන් දූතාංග රකිමින් සසුන් බඹසර පිරුවහ. වනාන්තරයේ හුදකලාව වාසය කරන විට කිසිවෙක් නැති නිසා වැසිකිලි කිස කිරීමත් පහසු බව නාගිත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළසේක එම බුද්ධ වචනය යථාර්ථයක් කරමින් අපමහා යතිවරයානෝ ජීවත් වූහ. ඊ타ම සැපවත් ජීවිතයක් ගත කළ සිය තරුණ අවදිය නැවත ආවර්ජනා කරමින් උන්වහන්සේ කිසි දිනක පසුතැවිලි නොවූහ. ඊතරම්ම දහම් රසයක් උන්වහන්සේ භුක්ති විඳහ. වැසිකිලියක් සාදා නොගෙන වනාන්තරයටම එය එක්කලේ තවත් සතෙකුට ආහාරයක් ලෙසිනි. ගොඩනැගිලි වැඩි වූයේ නැත. පොල්ලතු වහලයත් මැටි බිත්තියත් ගොම බිමත් ලී මැස්සත් එක් වූයේ වනාන්තරයේම කොටසක් ලෙසිනි. වස්ගමුව රක්ෂිතය නකල්ස් රක්ෂිතය පුරා පාගමනින් වැඩියහ මාලිමාවත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිටියමත් උපකාර කරගෙන වනාන්තරය තම නිවස ලෙස සලකා ජීවත් වූහ. විශාල වනාන්තරවල දිය උල්පත්, අඩිපාරවල්, ගල්තලා ආදිය උන්වහන්සේ හොඳින් දැන සිටියහ. 1985 වසරේ වස් කාලය හඳුන්ගමුවේ ගත කරමින් කිවුලවාඩිය ප්‍රදේශයේ එළුවාන කන්දට ඉහළින් ඇති නරියගල්ලෙනෙහි 1986 වසරේ වස් කාලය ගත කළහ. එම ස්ථානයට පහලින් ගංගාවක් ගලා ගියේ වනාන්තරයේ සුන්දර බව විදහා දක්වමිනි. රාත්‍රියේදී අලි ඇතුන්ගේ දැගලීම් ඇති විට කිසිදු බයක් හෝ තැති ගැනීමක් සැලවීමක් ඇති නොවුයේ ධර්මයත් සමගින් වනයේ සිංහයෙකු ලෙසින් ජීවත් වූ බැවිනි. ලග්ගල ප්‍රදේශය ඊටමත් දුෂ්කර ගම්මානයක් විය. අදටත් එම ගම්මානය එලෙසටම උදකලාව පවතී. කිසිදු වාහනයකට ගමන් කළ නොහැකිය. පාපැදී වීල් බැරෝ කරත්ත හෝ රැගෙන යාමට නොහැකිය. සිරී පාදයට ගමන් කරන්නාක් මෙනි. ඊටමත් සුන්දර ඇලදොලවල් ගංගා තරණය කරමින් යන විට ගල මුදුන ගම්මානය පිහිටා ඇත. මහා වනාන්තරයක් මැද පිහිටා ඇති මේ ගම්මානයට අපගේ යතිවරයාණෝ ඊටම ඇලුම් කලහ. එහි ඇති නිදහස මිනිසුන්ගේ කරදර බාධා නැතිකම ආරණ්‍ය ජීවිතයට පහසු විය. 1987 88 වසරවල වස් කාලයන් දෙකම ගලමුදුනේහි ගත කළහ. වන සතුන්ගේ හඬ ගංගා ගලන හඬ හැරුණු විට කිසිම ශබ්දයක් නැත. ගල මුදුන ගම්මානයට අදටත් විදුලිය නැත. කිසිදු යන්ත්‍ර සූත්‍රයක් නැත. ගවයන් යොදාගෙන ගොවිතැන්පත් කරන්නා වූ සුන්දර දිව්‍ය වෙතක් ඒ මිනිසුන් ගත කරමින් සිටී. සතියකට වරක් පාන්දරම තම අස්වැන්න රැගෙන කඩපිලට පිටත් වී ලුණු ආදිය රැගෙන නැවත තම ගමට පැමිණෙන විට රාත්‍රී අඳුර වැටී ඇත. ඒ ආකාරයේ සුන්දර ජීවිතයක් ඒ මිනිසුන් ගත කරමින් සිටී. අපගේ යතිවරයානෝ ඒ ගම්මානය ඇසුරු කරගෙන කිලෝමීටර් 3ක් පමණ ඈතින් කුටියක් සාදාගෙන වැඩ සිටියේ බඹලොව සිටින්නාක් බඳු නිදහසකිනි. හුදකලාව වෙසමින් නීවරණ නැති කාමයන්ගෙන් වෙන්ව නිදහස් මනසකින් තථාගත දහම ඉගෙන ගන්නා විට එහි අන්තර්ගත ගැඹුරු කරුණු කෙතරම් හොඳින් වැටහෙන්නට ඇතිද? තථාගතයන් වහන්සේට පමණක් පෙන්විය හැකි අන්‍ය ශාස්ත්‍රූවරුන්ට අගෝචර වූ සාමුක්කාංශික දේශනාව නම් වූ බුද්ධ වචනය දේශනා කරන්නට මත්තෙන් ශ්‍රාවකයාගේ සිත කර්මඤ්ඤ මෘදු කිරීම සඳහා අනුපිළිවෙල කතාව ඉදිරිපත් කරති. දාන කතා සීල කතා සුගතිය පිළිබඳ කාමයන්ගේ ආදීනව නිදහස් වීමේ ආනිසංස කෙලස්වල අපිරිසිදු බව නම් වූ කතා තුලින් සිත කර්මඤ්ඤ මෘදු වූ විට අන්‍ය ශාස්ත්‍රූවරුන්ට විශේෂ නැති ඒ තථාගත දහම දේශනා කර වදාළසේක එවැනි කර්මඤ්ඤ මෘදු මනසකින් තථාගත වචනේ ඉගෙන ගන්නා ඥානදීප යතිවරයාණන් දහමේ සැපය කෙසේ විඳින්නට ඇතිද? භද්‍ර යෞවන වියේ සිට ඇමරිකන් ජාතික කෝවිද ස්වාමීන් වහන්සේද මේ වන විට ලග්ගල ප්‍රදේශයේ වැඩ වාසය කළහ. ඊතා වීරවන්තව ජීවිතය ගත කළ කෝවිද ස්වාමීන් වහන්සේගේ ආයුෂ ඊතාමත් අල්ප විය. ඊතාම කෙටි පැවිදි ජීවිත කාලයක් ගත කළ ඒ උත්තම ස්වාමීන් වහන්සේ දහමට දීපුදා ගත කර භයානක රෝග පීඩාවක් නිසා 1987 දී අපවත් වූහ. ඒ වන විටද අප මහා යතිවරයාණෝ ගලමුදුනේ වැඩ වාසය කළහ. වස් කාල දෙකක් ගත කරමින් නැවතත් චාරිකාවේ වැඩියහ. වීසා අලුත් කර ගැනීමට කොළඹට පාගමනින් වඩින විට ප්‍රජාශාලාවක පන්සලක බණමඩුවක රාත්‍රී කාලය ගත කළහ. නැවතත් Tamanගේ රජදහන වන ලග්ගල වනාන්තරයට ඉමහත් සැනසීමකින් වඩිනු ලැබුවහ. 1989 වසරේ වස් කාලය ලග්ගල ප්‍රදේශයේද 1990 වසරේ වස්ගමුව රක්ෂිතයේද නැවත 1991 වසරේ ගලමුදුන කුටියේද විවේකීව ගත කළහ. මේ කාලය වන විට නවිසීලන්තයේ ගුත්ත සීල ස්වාමීන් වහන්සේද වැඩම කළ සිටියහ 1980 වසරේදී මඩුමාන ගමට යාබද වනාන්තරයේ කුටියක් සකස් කර ගුත්තසීල හිමියන්ට එහි වැඩ සිටීමට සැලැස්වීමට තරම් අප මහා යතිවරයාණන් කාරුණික මෙන්ම උපකාරශීලීද විය කෙමෙන් කෙමෙන් වයසද මොහුකුරා යමින් පැවිදි දිවියේ පරිණත වෙමින් ශාසනයේ මහා ස්තවීර භාවයට පත්විය. සදුන් ගහක් මෝරන්නාසේ උන්වහන්සේගේ දිවිය සුවඳවත් විය. 1992 වසරේ ලග්ගර ප්‍රදේශයේම ගත කරමින් සිටි සිට වස්ගමෝ රක්ෂිතය ප්‍රදේශයට වැඩම කළහ. එහිදී උන්වහන්සේ විශේෂ කරදරයකට මුහුණ දුන්හ. ඥානදීප ස්වාමීන් වහන්සේ අලියා පෑගුව හාමුදුරුවෝ ලෙසින් හඳුන්වන විශේෂ අනුවර්ත නාමයක් විය. එය සිදු වූයේ 1993 වසරේ වස්කමුවේදීය. හතරවන පරිච්ඡේදය ඥානදීප හිමියෝ අලි කරදරයකින් මහවන මැද ඇද වැටෙති. ධර්මයට ජීවිතය කැප කරමින් මෛත්‍රී සහගත කාය වචී මනෝ කර්මයන්ගෙන් යුතුව ගත කරන විට සුවඳ විහිදුවන ලස්සන මලක් ලෙස විකසිත වෙයි. වනාන්තරයේ වනසතුන් පවා ඒ ජීවිත හා සමෙදිව ජීවත් වෙයි. ඒ අසුරට වන සතුන් පවා එකතු වෙයි. එනමුදු අත්වැරදීම් විය හැකිය. 1993 වසර යනු ශ්‍රී ලංකාවට අඳුරු කාල වකවානුවකි. රාජනායකයන්ද ඝාතනය වෙමින් යුද්ධය උත්සන්න වී තිබුණි. තුවාල වූවන් වැඩි නිසා රෝහල් වලට අධික වැඩ කටයුතු තිබුණු වකවානුවකි. එවන් සිදුවීම් ලංකාව තුළ සිදුවේදී වනාන්තරයේ හුදකලාව දහමට දිවි පුදාගත කළ ඩෙන්මාර්කේ ඥානදීප මහයතිවරයාණන්ටද විශාල කරදරයකට මුහුණ දෙන්නට සිදුවිය. මේ දින වන විට අපමහා යතිවරයාණෝ වස්ගමෝ රක්ෂිතයේ වැඩ වාසය කළහ. වනාන්තරයේ වාසය කරන විට හිමිදිරි පාන්දර මිහිරි ශබ්දය ඇති කරමින් කුරුල්ලන් කෑම සොයන්නට යන සොඳුරු දසුන් නෙත මෙන්ම සවන් යුග ගැටෙයි. දැන් පිණිසුගා යෑමට කාලය බව දැනගත් ඥානදීප ස්වාමීන් වහන්සේ පාත්‍ර සිවුරු රැගෙන ගම්මානය බලා සිංහරාජයෙකු විලසින් පිටත් වූහ. වනයෙන් බැහැරට වඩින විට ගම්මානය කිට්ටු වන්නට විය. කරත්ත පාර දිගේ ගමන් කිරීම ආරම්භ වූ විට ගම්මානයට කිට්ටු බව සලකනු වෙයි. රාත්‍රී කාලයේ කෑම සොයමින් ගිය පැටවුන්ද සහිත අලි රංචු වනාන්තර තුලට ඇතුළු වන්නට පටන්ගෙන ඇත. පිනුසිඟා වඩින ඥානදීප ස්වාමීන් වහන්සේට ඒ වන අලි රංචුව මුණ ගැසුණි. නමුත් කිසිදු කරදරයක් ඔවුන්ගෙන් සිදු නොවූයේ අරහත් දජය දරා වඩිනා අහිංසක භික්ෂුවක් නිසාය උදෑසන අවදි වී මිනිසුන් දාණය පිළියෙල කර තිබුණි. එම දාණය ලබා ගැනීමට වැඩම කළ ඥානදීප ස්වාමීන් වහන්සේ එම පිණ්ඩපාතයේ රැගෙන තම රජදහන වූ වනාන්තරයට නැවත ඇතුළු වූහ. කුරුල්ලන්ගේ ගුමුගුමුනාදයත් හස්තීන්ගේ කුංචනාදයත් ඇති වනාන්තරයට බිමට යොමු කළ ඇස් ඇතිව උන්වහන්සේ ඇතුළු වූහ. කරත්ත පාර දිගේ පිණ්ඩපාතයට වඩිද්දී අලිරංචුවක් හමු වුවද කිසිදු කරදරයක් ඔවුන්ගෙන් සිදු නොවුනේ වනයේ සිටින භික්ෂුව බව අලි ඇතුන් හඳුනාගත් බැවිනි. නමුත් එක් අලියෙක් පාරේ අයිනකට වී සිටියේය. ඔහුට ගම තුලින් වනයට ඇතුළු වන මිනිසෙකුගේ ඉවක් දැනුනි. මිනිසා වන සතුනට කරදර කරන බැවින් ඔවුන් කුලප්පු වී කේන්තියෙන් ආත්ම ආරක්ෂාවට ප්‍රහාර එල්ල කරයි. මිනිස් ඉව දැනුණු හස්තියා ඊ타ම දැඩි කේන්තියෙන් මිනිසාට පහර දීමට පාරට පැමිණෙනුයේ ඉදිරි පාද දෙක ඔසවාගෙනය. මෙලෙසට කේන්ති ගිය හස්තියෙකුගෙන් කිසිම අයරකින් ගැලවීමක් නැත. ඒ බව ගම්මානවල මිනිස්සු හොඳ ආකාරයෙන්ම දනිති. ඉදිරි පාද ඔසවාගෙන පාරට පැමිණි හස්තියාට දැක ගන්නට ලැබුණේ වනයේ බවුන් වඩන ශාන්ත වූ භික්ෂුවයි. හස්තියාගේ ඉදිරිපාද එසවී ඇත. ඥානදීප ස්වාමීන් වහන්සේටත් මෙය නොසිතූ වේලාවක සිදු වූවකි. කිසිවක් කර ගන්නට නොහැකි විය. එසවුණු පාදයේ හැප්පුණු ස්වාමීන් වහන්සේ බිම ඇද වැටිනි. හස්තියාට පාද ඔසවාගෙන බොහෝ වේලා සිටිය නොහැක. එම නිසා ඉදිරි පාද බිම පතිත කරන්නට විය. එවිට ඔහුගේ එක් පාදයක් පිහිටියේ බිම ඇද වැතුණු ඥානදීප ස්වාමීන් වහන්සේගේ කකුල ඉහළ ප්‍රදේශය මතයි. මේ සිදුවීමට බොහෝ වේලාවක් ගත නොවිය. නිමේෂයකින් සිදුවිය. ඥානදීප ස්වාමීන් වහන්සේට විශාල තුවාලයක් ඇති වී ලේ ගලන්නට විය. නැගී සිටීමට කිසිසේත්ම නොහැකි විය. අස්ති බිඳී ගොස් ඇත. මේ හස්තියාට කොපමණ දුකක් ඇතිවන්නට ඇතිද? කිසිවක් තමා දැනගෙන නොකළ වුවද විශාල අනතුරක් සිදු වී ඇත. එම නිසා ඥානදීප ස්වාමීන් වහන්සේට දානය වැළඳීමට නැවත වනයේ ඇති කුටියට යාමට නොහැකි විය. දුකින් යුත් හස්තියාද වනයට ඇතුළු විය. ඥානදීප ස්වාමීන් වහන්සේ අත් දෙක උපකාරයෙන් බිම වැතිරෙමින් ගමන ගමට එන්නට උත්සාහ කළද එසේ එන විට තව තවත් සීරීම් තුවාල වීම ඇතිවිනි එවිට කූඹියෝ වැනි කුඩා සතුන් ලංබූහ. එය මහා කරදරයක් විය. ඉන්පසු නතර වී මරණානුස්සතිය තුලින් අප්‍රමාද වී ධර්මයට යොමු වන්නට ඇති. කොපමණ ලේ පිට වූවත් උන්වහන්සේගේ සිහිය විසඤ්ඤ වූයේ නැත. දවසේ කෙමෙන් කෙමෙන් ගෙවෙන්නට විය. රාත්‍රී කාලය උදා විය. වනයේ සිට ආහාර සොයා යන හස්තීන් නැවත පැමිණෙන්නට පටන් ගත්තේය. උන්වහන්සේ ගාථාවක් සජ්ජානා කළ විට ඔවුන් සමීපයට පැමිණියේ නැත. නමුත් ඒ අවට ගත කළහ. ලේ සුවඳ වනයේ පැතිරුණද වෙන කිසිදු රෞද්‍ර සතෙකු ලං වූයේ නැත. පසුවදාට මිනිසුන් පැමිණෙනතුරු හස්තීන් ස්වාමීන් වහන්සේ ආරක්ෂා කළා වන්නටත් පුළුවන්. මන්ද මිනිසුන් පැමිණ ස්වාමීන් වහන්සේ රැගෙන යන විටත් එක් අලියෙක් පැත්තකට වී සිටියේය. ඒ කරදරයට හේතු වූ අලියාමද විය හැකිය. මහ වනයක් මැද වනසතුන් ගහන තැනක ලේ සුවඳද හමනා විට වෙන කිසිදු කරදරයක් නොවුයේ යම් වූ ආරක්ෂාවක් හේතුවෙනි. උන්වහන්සේගේ ඇති මහා ගුණකඳ නිසා දෙවිවරුද වනසතුන්ද ආරක්ෂා කරන්නට ඇති. පසුවදා උදෑසන දාණය සකස් කරගත් මිනිසුන් වනාන්තරයේ සිට පිණුසිගා වඩින ඥානදීප ස්වාමීන් වහන්සේ වඩිනතුරු මග බලා සිටියහ. ටික ටික කාලය ගත වී හිරු අවරට යන්නට ආසන්න විය. දානය ලබා ගන්නා වේලාව ඉක්ම යමින් තිබුණි. ගම්මානේ මිනිසුන්ගේ සිත් නොසන්සුන් විය. අපගේ සුදුහාමුදුරුවන්ට කාදරයක් දෝ යැයි සිතෙන්නට වූහ. සුදුහාමුදුරුවන් සොයා ගම්මු වනජීවි නිලධාරීන්ද කැටුව වනයට ඇතුළු වූහ. මෙසේ පැමිණි ගම්වැසියන්ට දැක ගන්නට ලැබුණේ ඊටාම දුක්සහගත දෙයකි. අපේ සුදුහාමුදුරුවන්ට මොකක්ද මේ උනේ යයි බොහෝ අය දුක් වූවාට සැක නැත. ඊයේ දිනේ ලබා දුන් පිණ්ඩපාතයත් පාත්‍රයත් ඒ දාණයට දුන් සියල්ලත් සීසී කඩ විසිරී ගොස් ඇත. දවස් දෙකක් निराහාරව ලේ ගලමින් වේදනාව ඉවසාගෙන සිහියෙන් සිටීමට තරම් ආධ්‍යාත්මික ශක්තියක් ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේට වූහ. ඒවන විට මේ දුෂ්කර ගම්මානවල වාහන පහසුකම් ඊට අල්පය. කෙසේ හෝ ගැමියල් ඥානදීප ස්වාමීන් වහන්සේව හෙට්ටිපොළ මහරෝහලට රැගෙන ගියහ. නමුත් එම රෝහල තුල මේ සත්කම කිරීමට කිසිම පහසුකමක් නොවිය. ඉන්පසු මහනුවර මහරෝහලට ඇතුළු කළහ. මේ කාලය වන විට රටේ පැවති කලබලකාරී තත්ත්වය නිසා රෝහල් කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන්ට බොහෝ වැඩ අධිකව පැවතිනි. එබැවින් විශේෂ සැලකිල්ලක් අප මහා යතිවරයාණන් වහන්සේට දක්වන්නට හැකියාව නොවිය. එබැවින් එම සත්කම අවසාන වන විට උන්වහන්සේගේ එක් පාදයක් අඟල් 1.3 කාලක් කොට විය. මෙය දැනගන්නා විට ශ්‍රද්ධාවන්ත දායකයන්ට ශ්‍රද්ධාවන්ත වෛද්‍යවරුන්ට කොපමණ දුකක් දැනෙන්නට ඇතිද? නමුත් සිදු වූ දේ සිදු වී හමාරය. තුවාලය ක්‍රමයෙන් අඩුවන්නට කාලයක් ගත වෙයි. එබැවින් වනාන්තරයේ හුදකලාවේ සිටීමට නොහැකිය. එක් පාදයක් කොට වී ඇත. මේ වන විට මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලාගේ තෝතැන්නක් විය. ඥානදීප ස්වාමීන් වහන්සේ නිස්සරණ වනයේට වැඩියහ. 1993 වසරේ වස් කාලය උන්වහන්සේ ගත කළේ මීතිරිගල නිස්සරණ වනයේදීය. ක්‍රමෙන් තුවාලය සනීප විය. කකුලේ කොට බව නම් අඩු නොවිය. වස් කාලය අවසන් වන විට නැවත මතක් වූයේ Tamanගේ රජදහන වන වනාන්තරයයි. වනාන්තරයට පිටත් වන්නට සූදානම් විය. නිස්සරණ වනයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා මෙසේ පැවසූහ. ස්වාමීන් වහන්සේට දැන් වනයේ සිටීමට අපහසුය. මෙහි වැඩ ඉන්න. අපි ජීවිත කාලයේම උපස්ථාන කරන්නම්. නමුත් ඥානදීප ස්වාමීන් වහන්සේගේ සිත වනයේටම කැමති විය. කුමන කරදරයක් වුවත් ඒ හුදකලා ජීවිතය අත් නොහැරියහ. ධර්මයටම ජීවිතය පිදූහ. තම ජීවිතයට අල්ප මාත්‍ර වටිනාකමක් නොදුන්හ. පාදය කොට වුවද පා ගමන තම සුපුරුදු ජීවිතය කරගත්හ. නැවතත් වනාන්තර සිසාරා විවේකීව ගත කරන්නට විය. ලග්ගල ප්‍රදේශයට වැඩම කළ ඥානදීප මහ යතිවරයාණෝ 1994 වසරේ වස් කාලයේ එහිම ගත කළහ. 2014 වනතුරුම කොට වූ පාද සහිතවම ගමන් කළේය. 2014 දී උන්වහන්සේට විශේෂ පාවහන් යුගලක් සකස් කර දීමට අපහට හැකි විය. එය ඥානදීප ස්වාමීන් වහන්සේට මහත් පහසුවක් විය. පස්වන පරිච්ඡේදය ඥානදීප හිමියෝ වනාන්තරයට පිවිස එක්වරම අතුරුදහන් වෙති. ඉමක් කොනක් නොපෙනෙන සසර ගමනක් උරුම කරගත් සත්වයා සුගති දුගති ලෝක තුල නොයෙකුත් ආකාරයට දුක් සැප විඳිමින් ගත කරති. කොපමණ සැප වින්දද කොපමණ දුක් වින්දද සසරෙන් නිදහස් වීමක් සිදු නොවන්නේ සත්‍ය අවබෝධ නො වූ හේතුවෙනි. සත්‍ය ආරක්ෂා කරමින් සත්‍ය අවබෝධය කරා යොමු වන සත්‍ය ගවේෂකයෝ Taman විඳින සැප සම්පත් අතහරින්නේ අලුයම හෙළු කෙලපිනක් මෙනි. කොපමණ දුක් ගැහැට පැමිණියද ඔවුන් නොසලී ඉදිරියට ගමන් කරනුයේ ඒකායන අරමුණ සත්‍ය ගවේෂණය නිසාය. එලෙස සත්‍ය ගවේෂණය කරන සත්‍යවාදීන් උදෙසා සුදුසු වූ උතුම් දහම ලෙස තථාගත දහම පවතී. එවන්නෝ තථාගත දහම උදෙසා තම ජීවිතය පුදා ජීවත් වෙති. ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේද එවන් යතිවරයෙකි. කොපමණ කරදර බාධා පැමිණියද පෙර ගත කළ සැප සම්පත් වලට කිසිදු විටක තම සිත යොමු නොකොට සියල්ල සතුටු සිතින් දරාගනු ලබන්නේ විමුක්ති සුවයේ සුන්දරත්වය වින්දනය කරමිනි 1995 වසරේ වස් කාලය ගත කිරීම සඳහා මෙයට පෙර වස්වැසූ සුපුරුදු ලග්ගල ප්‍රදේශයේ ඊරියගහ උල්පත උන්වහන්සේ තෝරාගත්හ වනාන්තරයේ මැද පිහිටි බිත්ති තුනකින් වට වූ කුටියේ සුන්දරත්වය තව තවත් එම ප්‍රදේශයටම යොමු වීමට හේතු විය. ගංගාවට හෝ ඇලපාරට හෝ ගොස් පෙන් පහසු වී පිණ්ඩපාතය කරගත් දානය වළඳා පෙන් කලයක් රැගෙන කුටියට පැමිණෙන්නේ ධර්මයේ තුලින් ජීවිතයේ විවේකයේ අතවිඳින්නටයි. ශරීර කෘත්‍ය කිරීමට අවශ්‍ය වූ විට වතුර කඩਿੱත්තෙන් වතුර බාල්දියක් රැගෙන වනාන්තරය තුලට ගමන් කරන්නේ නිදහස් වූ ස්වාධීන සිතකිනි. තම පාදයේ යන්තමින් කොට වුවද වනාන්තරයේ ඇවිදමින් එහි සුන්දරත්වය අත්විඳිමින් ගත කරන ජීවිතය උන්වහන්සේ අත් නොහලහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිටියමත් මාලිමාවත් තම තුන් සිවුරද පාත්‍රයේද සූත්‍ර පොතද රැගෙන මහ ඝන කැලය මැදින් තව අලුත් ප්‍රදේශයන් සොයා ගමන් කරති 1996 දී ලග්ගල ප්‍රදේශයේම ලේල් ඔයට වැඩම කළ උන්වහන්සේ දියපාරක් අසබඩ සුන්දර කුටියක් ගම්වාසීන්ගේ ආධාරයෙන් සකස් කර ගත්හ. එයද බිත්ති තුනකින් පමණක් වට වූවකි. ස්වාමීන් වහන්සේගේ ආබාධයන්ද සලකා වැසිකිලියක් සකස් කොට දීමට උත්සාහ කළද උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ. මේ වන විට ආරණ්‍යවල වැඩ වාසය කරන භික්ෂූන්ට අපමහා යතිවරයාණෝ ගැන තොරතුරු ලැබෙන්නට විය. ඩෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් ඊ타ම චාම් අයරින් සකස් කරන්නට යෙදුණු කුටි කීපයක් ඒ වන විට වනාන්තරය තුල පැවතින ලග්ගල ප්‍රදේශයේ කිලෝමීටර් ගණනාවක් දුරින් එම කුටි පිහිටියේය. ඒ කුටි සේනාසන වලට භික්ෂූන් පැමිණීමට කැමැත්ත පළ කරන විට උන්වහන්සේ උපසම්පදා භික්ෂූන්ට ඒ අවස්ථාව ලබා දුන්හ. ඒ ඒ ගම්වලට අදාළ කුටියට විශේෂ වූ ප්‍රධාන කැපකරු මහතෙක්ද සිටියේය. ඥානදීප ස්වාමීන් වහන්සේගේ ආభాෂයට හුරු වූ ඔව්හු එසේ පැමිණෙන අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් ඊ타ම ගෞරවයෙන් උපස්ථාන කරති. මේ වන විට ලග්ගල ප්‍රදේශයේ තනි කුටිවල වැඩ සිටින සංඝයා වහන්සේලාගේ ලොකු හාමුදුරුවෝ බවට නිතතින්ම ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ පත් වූහ. අප මහ යතිවරයාණෝ තමන් උදෙසා සකස් කරන ලද සරල කුටිය තවත් භික්ෂුවකට ලබා දී සතුරු සිතින් වෙනතක වඩිති 1997 වසරේ වස් කාලයත් ඊරියගහ උල්පතේම ගත කිරීමට වැඩියේ ලේල් ඔය සෑදූ අලුත්ම කුටිය තවත් භික්ෂුවකට ලබා දෙමිනි නැවත වතාවක් වනාන්තරයේ මහ ඝන කැලය මැදින් ගමන් කරන්නට පටන් ගත්තේ විල අතහැර යන හංසයේ කුලසිනී සිංහයෙකුගේ තේජාන්විත බවකින් යුතු වූ අපමහ යතිවරයානෝ වනය තරණය කළහ වනාන්තරය මැදින් වඩිද්දී රාත්‍රිය එළඹ විට ගල්තලා මත හෝ රුක්සෙවනක හෝ රැයගත කරති මහ වැසි ඇදහැලෙන විට කුඩයක් ඉහලාගෙන එහි එළිවන තුරාවටම සිටගෙන සිටි අවස්ථා උන්වහන්සේගේ යතිවර දිවියේ තිබුණද ඒ කිසිවක් පිළිබඳ දුකක් හෝ සැලීමක් හෝ උන්වහන්සේට නොවිය. එයද ජීවිතයේ අනෙකුත් සිදුවීම් ලෙසින්ම ඊටාම සැහැල්ලු නිදහස් ලෙසින් බාරගත්හ. වනාන්තරය හරහා විසල් දුරක් ගෙවා ගෙන ඇලහැර ප්‍රදේශයට පැමිණි අප මහ යතිවරයාණෝ එහි කුටියක් සකස් කරගෙන 1998 වසර වස් කාලය ගත කළහ. විශාල භූමි භාගයක විහිදී ඇති වස්කම්ව නකල්ස් ඇලහැර බකමූණ රක්ෂිතයන් ආශ්‍රිත ගම්මානවල වෙසෙන මිනිස්සු මේ අසහාය යුග පුරුෂයා ගැන දැනුවත්ව උන්හ. වනාන්තරයෙන් බැහැරවිත් ගම්මානයෙන් පිණ්ඩපාත ලැබගෙන ආපසු වඩිනු ලබති. චාරිකාවේ වඩින අතරේ වනය මැදින් ගමන් කරන විට ඊටාම කෙටි මාර්ගයකින් උන්වහන්සේ විසින්ම සොයාගනු ලැබ තිබිනි. මෙලෙස වනාන්තරයට ඇතුළු වී ඒ කෙටි මාර්ග තුලට පිවිසීම හේතුවෙන් එක්වරම උන්වහන්සේ නොපෙනී යාම නිසා ගම්මු විවිධ අද්භූත සිතුවිලිද ඇති කරගත්හ. එම ගම්මානවල මිනිස්සු 이르දිමත් ස්වාමීන් වහන්සේ නමක් හැටියටද උන්වහන්සේව හැඳින වූහ. විදේශිකයෙකු ලෙස මෙරටට ආගන්තුකව සිටියේදීත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවලට යාබදව ඇති වනාන්තර Tamangeema නිවසසේ හුරු පුරුදු ලෙසින් ගත කිරීම උන්වහන්සේගේ කතරම් හැකියාවක්ද වාසනාවක්ද මේ ආකාරයට ඇලහැර කුටියද අතහැර තවත් විවේකයේ කැමති භික්ෂුවකට ලබා දී නැවත සුපුරුදු චාරිකාවට යමු ඥානදීප ස්වාමීන් වහන්සේ 1999 වසරේ වස් කාලය ඇරව්වල ප්‍රදේශයේද 2000 වසරේ වස් කාලය වෑවල ප්‍රදේශයේද ගත කළහ. දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයන්ට යාබදව ඇති වනාන්තර තුල බිත්ති තුනක කුටි තනවාගෙන වස් කාලය සැනසිලි සහගතව ගත කරමින් කලුන්දෑව කන්ද හරහා කුමාරගල කන්ද වෙතට පිවිස බමරගහවත්ත හැලඹගහවත්ත මාර්ගමුව ගම්මාන වලින් පිණ්ඩපාතය කරගනිමින් එම ස්ථානයන්හි ජල උල්පත් ඇති ප්‍රදේශයන්ද නිරීක්ෂණය කරගනිමින් කබරව හරහා පොත්තට වෙල ප්‍රදේශයට වැඩම කළහ. ඊ타මත් අලංකාර ගංගාවක් අසබඩ කොටන් උඩ ලෑලි දමා ගඟ ප්‍රදේශයට මොහොනලා බිත්ති තුනක කුටියක් සාදා ගන්නා ලදී 2001 වසරේ වස් කාලය ඒ පොත්තට වෙල කුටියේ ගත කරමින් ඊට යාබද වූ කබරව කුටියේ නැවතත් 2002 වසරේ වස් කාලයේද ගත කළහ තමන් වහන්සේ විසින් සකස් කර ගන්නට යදුන කුටි සේනාසනවල වෙනත් භික්ෂූන් නැති වූ විට නැවතත් එම කුටි වෙතම වැඩම කළහ. 2003 වසර වස් කාලය තුර නරියාගල්ලෙන තුලද වස් විසූහ ගම්මානයක් මැදින් ගංගාවක් ගලා බසිනා වනාන්තරයේ මැද වූ සුන්දර ගම්මානයක් රඹුක්කොළුව නමින් විය. එම ගම්මානය ගොදුරුගම ලෙස තෝරාගෙන ගංගාව සමීපයේ බිත්ති තුනක කුටියක් සකස් කරගෙන 2004 වසරේ වස් කාලය ගත කළහ. අප මහ යතිවරයාණෝ සැබෑ බුද්ධ පුත්‍රයෙකුසේ බුද්ධ වචනයට ගෞරවය පුද දුන්හ. මූලික බුද්ධ වචනයට තිබූ ගෞරවය අසාමාන්‍ය වෙයි. එය විදහාපාන වටිනා සිදුවීමක් ඒ උතුමන්ගේ ජීවිතය තුළ සිදුවිය. බුදුරජාණන් වහන්සේ වස්වාසය පනවන්නේ වර්ෂා කාලයේ එක්තැනකට වී වාසය කිරීම උදෙසාය. බුදුරජාණන් වහන්සේ ධර්මාන හෙවත් ජීවමාන සමයෙහි ಭಾರತ සමාජය තුළ ඇසල මාසයෙන් පටන්ගෙන වප් පෝය අවසන් වන තෙක් වස් කාලය විය. වර්ෂාවෙන් යුතු මාසය යන අරුතත් එසමය ආරම්භීම ඇසල මාසය ලෙස පැන වූ නිසා එම මාස තුන වස් සමය ලෙස සැලකනු ලැබීය. එසේ වුවද ලංකාවට වැසි සමය උදාවන්නේ වප් මාසයෙන් පසුව බැවින් එතැන් සිට තවත් වැසි මාස 3ක් ලෙස දුරුතු පෝය දක්වා දිවෙයි. අපගේ කතානායක ඩෙන්මාර්කේ ඥානදීප යතිවරයාණෝ මේ හයමසම වස් විසීමෙන් පැනවීමත් අර්ථයත් යන දෙකම ඉටු කළහ. මෑත කාලයේ තුන් මාසක් එක තැනක වාසය කිරීමද අපහසුවෙන් ගත කරන සමාජයක 6 මාසයක්ම අර්ථයනුත් පැනවීමෙමුනුත් ඥානදීප ස්වාමීන් වහන්සේ වස්වැසූහ. එම වස් පටන් ගැනීමට පෙරත් වස් වලින් පසු නවම් පෝය තුලත් ලග්ගල ප්‍රදේශයේ වනගත වික්ෂූන් එකට රැස් වී පොහොය කළහ. ධර්ම සාකච්ඡා කළහ. රඹුක්කොළුව වස්වාසය අවසන් කළ අප මහ යතිවරයාණෝ බලංගොඩ ප්‍රදේශයේ කරා චාරිකා කිරීම ආරම්භූහ. හයවන පරිච්ඡේදය ඥානදීප හිමියෝ සතියකට දිනක් ආහාර නැතිව භාවනා කරති. ගෞතම සාසනයට යලි ජීවයක් දෙමින් උත්තම ශ්‍රාවක චරිතයක් බවට පත්වෙමින් පශ්චිම ජනතාවට ආදර්ශයක් දෙමින් ධර්ම විනයට අනුව ජීවිතය ගත කරන ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ ධර්මයට කැමැති සංඝයා සමග ඊටාම සමීපව ඇසුරු කළහ. ලග්ගල ප්‍රදේශයේ බොහෝ කාලයක් ගත කළ අප මහා යතිවරයාණෝ නැවතත් චාරිකාවේ යෙදුණහ. එමෙන්ම මූලික බුද්ධ වචනයට අනුව විමසමින් ජීවිතය ගත කරන භික්ෂූන් වහන්සේලා ඇසුරු කිරීමටද අමතක නොකළහ. උන්වහන්සේගේ වැඩිහිටි පැවිදි සහෝදරයෙක් වූ ජර්මන් ජාතික ඥානවිමල ස්වාමීන් වහන්සේ වයෝවෘද්ධව අසනීප තත්වයේ පසු වූහ. ලක්ගල ප්‍රදේශයේ සිට පළංගොඩ ප්‍රදේශයට පාගමනින් වඩින අතරතුර දොඩන්දුවේ පරප්පදුව නම් වූ දූපතෙහි වැඩ සිටි තම වැඩහිටි සහෝදර ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසීමට වැඩම කළහ. උන්වහන්සේගේ නෙදර්ලන්ත ජාතික අමතසිරි ස්වාමීන් වහන්සේ සමග ඥානවිමල ස්වාමීන් වහන්සේ බැලීමට වැඩිසේක නෙදලන්ත ජාතික අමතසිරි ස්වාමීන් වහන්සේත් මූලික බුද්ධ වචනයට අනුවම ජීවිතය ගත කරන මහානීය ශ්‍රාවක භික්ෂුවකි. ඒ අයුරින්ම ජීවිතය ගත කරන ජර්මන් ජාතික ඥානවිමල ස්වාමීන් වහන්සේව හමුවීමට ගොස් සුව දුක් විමසා ධර්ම කතාවේද යෙදෙන්නට ඇති. එවැනි සිංහයන් තිදෙනෙකුගේ මුණ ගැසීම කෙතරම් තේජාන්විත වන්නට ඇතිද? ධර්ම කතාවේද යෙදෙමින් ඥානවිමල ස්වාමීන් වහන්සේගේ සුව දුක්ද විමසා ගෞරවාන්විත ඇසුරෙන් පසු නැවත බලංගොඩ කරා උන්වහන්සේගේ චාරිකාව ආරම්භ කළහ. අමතසිරි ස්වාමීන් වහන්සේද තමන් වැඩ සිටින වනාන්තර ප්‍රදේශය කරා පාගමනින් වැඩම කළහ. බලංගොඩ ප්‍රදේශයට වැඩම කළ ඥානදීප මහතෙරුන් වහන්සේ 2005 වස් කාලය වැලිපතයාය ප්‍රදේශයේ ගත කළහ. වස් මාස 6ක්ම එකම කුටියක වැඩ සිටීමෙන් පසුව නැවත තාත් ප්‍රදේශ කරා චාරිකාවේ යෙදුණහ. ඥානදීප ස්වාමීන් වහන්සේගේ තවත් විශේෂත්වයක් විය අල්ප ආහාර ලබා ගැනීමෙන් ලැබෙන කායික පහසුව ආනාපාන සතිය වැඩිවීමට පහසු බව තථාගතයන් වහන්සේ වදාළහ. ඒ බුදු වදනටද ජීවයක් දෙමින් සතියට එක් දවසක් දානය නොගෙන විවේකීව භාවනා කළහ. එදින කයෙහි දුර්වලකම වළක්වා ගැනීම සඳහා මීපැණි පමණක් වැළඳූහ. මීපැණි හා ග්‍රීන් ටී වළඳමින් ඊටාම පහසු විහරණයෙන් ජීවිතය ගත කළ ඥානදීප මහා ස්වාමීන් වහන්සේ දහම තුලින් කුමන සතුටක් විඳින්නට ඇතිද? ඒ ඒ ප්‍රදේශවල ගම්මානවල මිනිසුන් පසුවදාට දානය පූජා කරමින් කොපමණ පිනක් රැස් කර ගන්නට ඇතිද? ඒ අයද අප්‍රමාණ සතුටක් විඳින්නට ඇති. සමහර ගම්වාසීන් ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳ විවිධ අద్භූත කරුණුද සිතූහ. ඒ සඳහා සමහර කරුණුද පාදක වී ඇත. බොහෝ අය තවත් කෙනෙක් මනනු ලබන්නේ බාහිරින් පෙනෙන කරුණු මතය. ඒ බව තථාගතයන් වහන්සේ රුප්පමාන සූත්‍රයේද දේශනා කර ඇත. දුෂ්කර ප්‍රතිපදාව නිසා තව කෙනෙක් ප්‍රමාණ කරයි. එමෙන්ම රූපය නිසාද තව අය ඔහුව ප්‍රමාණය කරයි. කීර්තිය අනුවද ප්‍රමාණය කරයි. මේ අයුරින් බොහෝ අය තව කෙනෙක් මනිනු ලබයි. එහෙත් අල්ප පිරිසක් ඊටාම කලාතුරකින් ධර්මය අනුව තව කෙනෙක් ප්‍රමාණය කිරීමට යොමු වෙයි. ඔහු කතා කරන ධර්මයේ ඇති ගැඹීර බව, අතක්කාවචර බව, අවබෝධයට අමාරු බව, ශාන්ත ප්‍රණීත බව අනුව තවත් කෙනෙක් ප්‍රමාණ කරන්නේ ඊටාම අල්ප පිරිසකි. ඒ සඳහා ඒ ඒ අයටද සත්‍ය රකින ස්වභාවයෙන් යුතු සත්‍ය ගවේෂී චින්තනයක් තිබිය යුතුය. එලෙස සත්‍ය සොයන පුද්ගලයා තව කෙනෙකුගේ දුෂ්කර ප්‍රතිපදාවටද රූපයටද කීර්තියටද වඩා ධර්මයට අනුව ඔහුව ප්‍රමාණ කර ඒ දහමට යොමු වෙයි. ඒ බව චංකී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. නමුත් ඒ අයුරින් තව කෙනෙක් ඇසුරු කරන්නේ ඊටාම කලාතුරකින් කෙනෙක් පමණි. අනෙකුත් කරුණු මත බොහෝ අය තව කෙනෙක් කෙරෙහි පහදී. ලස්සන ඇලපාරක් කඳුමුදුනක සිට ගලා බසින තැනක සුන්දර ගල්ලෙන පිහිටා තිබුණි. අප මහ යතිවරයාණෝ ඊළඟ වාසභවන ලෙස එම ස්ථානය තෝරාගත්හ. තංජන් තැන්නට ඉහළින් පිහිටා ඇති දෙහිපිටිය ගල්ලෙන තුල 2006 2004 වර්ෂයන්හි වස් කාල දෙකම එක දිගටම ගත කළේ එහි ඇති සුන්දරත්වයේ හේතුවෙනි. වස් කාල දෙකක් එක දිගටම ගත කරන ඥානදීප ස්වාමීන් වහන්සේ ගම්මාන කීපයකට දින වෙන් කරගෙන පිණ්ඩපාතය වැඩියහ. 2007 වසරේ ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන් වහන්සේ වන්දනා කරගෙන ධර්මය කතා කිරීමට මුලින්ම මාහට වාග්ය උදා විය. මෙතුවක් ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නට යෙදුනේ ඒ උතුමන් විවිධ ස්වාමීන් වහන්සේලාට වදාළ කරුණු මතය. එනම් නවසීලන්තයේ ගුත්ත සීල ස්වාමීන් වහන්සේට කහත්තේ වෙල සුගත වංශ ස්වාමීන් වහන්සේටද ඥාන සුමන ස්වාමීන් වහන්සේටද වදාළ කරුණු මුල් කරගෙනය. එහි කිසිම අතිශෝක්තියක් නැත. මෙතෙන් පටන් ඉදිරිපත් වන සියල කරුණු ඥානදීප ස්වාමීන් වහන්සේ සමීපව ඇසුරු කිරීමෙන් හා ඒ උතුමන් පැවසූ දේ අනුව මා ලද අත්දැකීමිය. ඥානදීප ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට මා පළමුවෙන්ම දෙහිපිටිය ගල්ලෙනට වඩින විට ඇල පාර ළඟ පන් පහසු වෙමින් නිදහසේ සිටින ස්වාමින් වහන්සේගේ දර්ශනය ඉමහත් සතුටක් ගෙන දෙන ලදී. දාන වේලාවද ළඟව තිබූ බැවින් අප රැගෙන ආ පළතුරු බිස්කට් නැවුම් කිරි ආදිය පූජා කිරීමට හැකි විය. එහිදී මා හිත තදින්ම බැඳගත් සොඳුරු වදනක් උන්වහන්සේගේ මුවින්ම පිටවිය. ස්වාමින් වහන්ස බිස්කට් එකක් වළඳනවද? ආ විස්කෝතුද කමක් නැහැ. ලෙස පවසා පිළිගෙන වැළඳූහ. උන්වහන්සේගේ බස හැසිරවීමේ අපූර්වත්වය නිසා මාහිත ඒ උතුමන් කෙරෙහි පැහැදුනි. අප මෙන් කලවම් කරගත් භාෂා ව්‍යවහාරයක් නොවිය. සිංහල කතා කරන විට සිංහල පමණක් ව්‍යවහාර කළහ. ඒ උතුමන් දැකීමෙන් හා සුහදශීලී කතාවෙන්ම ප්‍රමුදිත වූ මා තව තවත් සමීප වී ධර්ම සාකච්ඡාවකට අවසර ගත්හ. එහිදී තවත් සිදුවීමක් විය. එදින කොටිය පිලිසකර කටයුතු කීපයක් එදින කොටිය පිලිසකර කටයුතු කීපයක් සඳහා පිරිමි දෙදෙනෙක් පැමිණ සිටියහ. 2004 2007 වස් කාලයට සූදානම් වීම සඳහා කුටිය මෙලෙස පිලිසකර කිරීම පේදුනි. බිම ගොම ගෑම සඳහා ගල්ලෙන ළඟ තිබූ තොබසක් කඩන විට එහි සිටි නාගයෙක් ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටිය තුලට රිංගාගත්තේය. එම නාගයාට කරදර කරමින් එළවා දැමීමට ඥානදීප ස්වාමීන් වහන්සේ ඉඩ නොදුන්හ. දින කීපයක්ම ගල්ලෙනෙහි ගත කළ නාගයා පිටතට ගොස් ඇත. ඥානදීප ස්වාමීන් වහන්සේත් එහිම වැඩ වාසය කළහ. එමෙන්ම නිතරම පිණ්ඩපාතයේ වඩින විට අලියතුන් හමු වූද කිසිදු බියකින් තොරව බිමට හෙළු ඇස් ඇතිව පිණ්ඩපාතයේ වැඩියහ. තම පාදයට ජීවිතය පුරා ගෙන යන්නට සිදුවන පාඩුවක් අලියෙකු විසින් සිදු කළද ඒ තුලින් අල්පමාත්‍ර වූ බියක්වත් නැති තැති ගැනීමක්වත් උන්වහන්සේට ඇති නොවිය. කාය වචී හා චිත්ත ක්‍රියා নিরතුරුවම මෛත්‍රියෙන් යුතුය වීම හේතුවෙන් වසවිසෙන් අවියායුධ වලින් සතුන්ගෙන් හා අමනුෂ්‍යයන්ගෙන්ද කරදර නොවන බව මෙත්තානිසංස සූත්‍ර හා කන්ද පිරිත තුල තථාගතයන් වහන්සේ වදාළහ ඒ ගැන දැඩි ශ්‍රද්ධාවක්ද තිබූ ඥානදීප ස්වාමීන් වහන්සේ රාහුලෝවාද සූත්‍රයේ අනුව කයෙන් වචනයෙන් මනසින් මෛත්‍රී ක්‍රියා සිදු කළේ ප්‍රායෝගිකවම බව මේ කරුණ තුලින් මනාව පසක් වෙයි. තථාගත ශ්‍රාවකයෙකුට ජීවත් විය යුතු ආකාරයත් පෙන් වූ ඒ දේශනා තුලට විස්මයජනක ආදර්ශයක් අප මහා යතිවරයාණෝ එක් කළහ. මේ ආකාරයට ඉමහත් පැහැදීමක් මෙන්ම ඊතා සුහදශීලී අසුරක් ඇති කර ගැනීමට මාහට හැකිවිය. එවැනි ප්‍රමුදිත භාවයකින් යුතුව තථාගත ධහම සාකච්ඡා කරන විට එය දරාගෙන අර්ථ විමසමින් එම දහමට යොමු විය හැකිය. තර්ක කිරීමට යොමු වූ විට කිසිසේත්ම දහමට යොමු විය නොහැකිය. එවිට වාද විවාද පමණක්ම ඉතිරි වෙයි. එමෙන්ම කිසිම ගෞරවයක් ඉස්මතු නොවි ඕනෑවට එපාවට කතා කළහොත් එම කියන දහම වටහාගත නොහැකි වෙයි. තමන් දන්නවා යැයි සිතීම තුලිනුත් ගෞරවයෙන් ධර්මයේ කතා නොකොට ලාමක වූ ඇසුරක් පමණක් පවත්වාගෙන ජීවත් වී ධර්මයට යොමු නොවී ලැබුණු අවස්ථාව අහිමි කරගනී. අවංක වූ ශ්‍රද්ධාවත් පැහැදීමත් ඇතිව ඒ බව තමා තුළින්ද ප්‍රකට කරවමින් මහා යතිවරයෙකු සමග තථාගත වචනය කතා කිරීමට යොමු වීමම ඊටමත් වැදගත් වෙයි. ඒ බව චංකී සූත්‍රයේද බුදුරජාණන් වහන්සේ පෙන්වූහ. මේ ආකාරයට යොමු වී වතුර ගලාගෙන යන ඇලෙහි ගල්තලාවක් මත වැඩ සිටි ඥානදීප මහා යතිවරයාණෝ සමග අප කතා කළ දහම් කරුණු ඉදිරි ලිපිවලින් පැහැදිලි කර ගනිමු. හත්වන පරිච්ඡේදය මේ පරණ පොත ආයුෂ්මතුන් තියාගන්න කල්ප කාලයකට වරක් ලෝ පහළවන තථාගතයන් වහන්සේ කෙනෙකුන් විසින් වදාළ ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධාව මූලික කරගෙන තම මතිමතාන්තර පසකලා කතා කරන්න ලැබීම තරම් වාග්යක් වෙන කොහින්ද එලෙස ශ්‍රද්ධාව මුල් කර ගනිමින් තථාගතයන් වහන්සේගේ මූලික බුද්ධ වචනය පමණක් ඉස්මතු කරමින් ප්‍රායෝගික ජීවිතය ගත කරන ශ්‍රාවක උතුමෙකු සමග විවර නොවුන ධර්මයේ සාකච්ඡා කිරීම කොතරම් වාග්යක්ද ඒ උතුමන් කෙරෙහිම නතු වූ සිතින් යුතුව ධර්ම ඉගෙන ගන්නා විට ගම්බීර වූද අතක්කාවචර වූද ස්වාක්කාත ආදී ගුණයන්ගෙන් යුතු දහමෙන් අපමණ සතුටක් ලැබිය හැකිය. මේ ආකාරයට ධර්මයේ ඉගෙන ගැනීම සඳහා ගුරුවරයෙක් මහා උත්තමයෙක් බඳු වූ ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ. කොට වූ පාදයක් සහිතව කොරගසමින් වැඩම කොට ගලා වසිනා ගංගාව මත වූ ගල්තලාවේ වැඩ සිටි ස්වාමීන් වහන්සේගෙන් දහම් කරුණු විමසීම ආරම්භ කළෙමි. ඕකාස බන්තේ තේරුම අවසරයි ස්වාමීන් වහන්ස විදර්ශනා කරන්න මුලින්ම පටන් ගන්නේ කොහොමද මම භාවනා ගුරුවරයෙක් නොවේයි මාගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ පමණි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා ඇති ආකාරය ගැන සොයා බලමු මජ්ක්‍ධිම නිකාය තුන්වන පොත් වහන්සේහි ඇති පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය මුල් කර ගැනීම හොඳයි. මමත් ඒ විදියට කරනවා. ගමෙහි මම්මාවතක පිණ්ඩපාතේ වැඩමකොට නැවත පැමිණි පසු නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් සිහියෙන් විමසිය යුතුය. එවිට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් ඇති වුණි නම් අකුසලයක් ඇති වුණි නම් ඒ ඇති වූ ආකාරය සොයා බලන්න ඕනේ. මේ ලෙසට හටගත් වූ දෙය සොයන විට ඒ නික්මී උපේක්ෂාවකටපත් වෙනවා. මේ පිළිබඳව ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුලද සඳහන් වෙනවා. සේක ප්‍රතිපදාවක් ලෙසයි එය පැහැදිලි වන්නේ. ඇසින් රූපයක් දැක මනාපයක් හෝ අමනාපයක් හෝ මනාප අමනාපයක් උපන් විට එහි සත්‍ය දකින විට උපේක්ෂාවට යොමු වෙයි. මෙලෙසට ආයතන 6 ගැනම පැහැදිලි වෙනවා. මේ ප්‍රතිපදාව හුදු කල්පනාවකින් තොරව ප්‍රඥාවෙන් ඒ ආකාරයෙන් සේක භික්ෂුවක් දකින ප්‍රතිපදාවක් බව සඳහන් වෙනවා. මේ කරුණු කතා කරන විට අප සිතත් ප්‍රමුදිත වී ඒ උතුම් බුදුවදොන් බුදුවදන් සිහි වෙනවා. අවසරයි ස්වාමීනි. දික්ඨිගත සූත්‍රයේත් ලෝකාවන ලෝකාව ලෝකන සූත්‍රයේත් ඕගතරණ සූත්‍රයේත් සඳහන් වන්නේ ඒ ප්‍රතිපදාව නේද? ඔව් ඔව් ඒක තමයි. එතන ගැඹුරින්ම ප්‍රතිපදාව විස්තර වෙනවා. යයි පවසමින් එම සූත්‍ර පාලියෙන් ඉදිරිපත් කළසේක. උන්වහන්සේගේ ධාරණ ශක්තියත් ඒ දහමින් ලබන ප්‍රීතියත් දුටු අපහටද ඇති වූ අතිමහත් ප්‍රීතිය निराமிස වූවකි. එතන කියන්නේ අන්ත දෙක හා ප්‍රඥා ඇස ඇති කෙනා හටගත් දෙය හටගත් ආකාරයට දකින එක ගැනයි. පිහිටා සිටීමේදී ගෙලෙනවා උත්සාහ කරන විට පාවෙනවා. මේ දෙකම ඉක්ම වූ ඊතර වෙන ප්‍රතිපදාවයි ඕගතරණ සූත්‍රයේ පැහැදිලි වන්නේ. ඒ වගේම ඔලියන්ති ඒකේ අතිදාවන්ති ඒකේ ලෙස දිට්ඨිගත සූත්‍රයෙන් සූත්‍රයේ තියෙනවනේ සමහර ශ්‍රමණවරු පැවැත්මේම සතුටු වෙනවා. තවත් සමහර ශ්‍රමණවරු පැවැත්ම ඉක්මවා නොපැවැත්මෙන් විමුක්තිය හොයනවා. එයාලත් පැවැත්මේම තමයි. නමුත් ප්‍රඥා ඇස ඇති කෙනා හට ගැනීම ඒ ආකාරයෙන් දැක හට ගැනීමෙන් නිදහස් වෙනවා. ලෝකාවලෝකන සූත්‍රයේ තියෙන්නේ ඒක තමයි. මෙලෙස දහම් කරුණු සාකච්ඡා කරගෙන යද්දී කාලයත් ටික ටික ගෙවි ගියද විස්තරාත්මක ලෙස තව පැය කිහිපයක් සාකච්ඡා කරන්නට යෙදුනි. මේ සූත්‍ර කරුණු වලට ඊටාම කැමැත්තක් අප මහ යතිවරයාණෝ දැක්වූහ. අප ලැබපු සතුටද අසාමාන්‍ය වූවකි. ඥානදීප ස්වාමීන් වහන්සේ පින්තූර ගැනීමට හෝ සාකච්ඡා පටිගත කිරීමට සම්පූර්ණයෙන් විරුද්ධ වූහ. අඩුතරමින් ඒ පිළිබඳව අපට කිසිම හැඟීමක්වත් නොවිය. මන්දයත් උන්වහන්සේටම යොමු වූ සිතින් ඒ කරුණ ග්‍රහණය කර ගැනීම අපගේ එකම අරමුණ වූ බැවිනි. එමෙන්ම අප සන්තකේ ඊට අවශ්‍ය කිසිම උපකරණයක්ද නොවිය. එනමුත් පසුකාලීනව 2014 වසරේදී පමණ අපගේ ආරණ්‍යයේ වැඩ සිටි සමයේ අවසරගෙන ඥානදීප ස්වාමීන් වහන්සේගේ කැමැත්ත මත ඒවා සිදු කරන්නට හැකිවිය. ධර්ම සාකච්ඡාව අවසන් කර ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ගල්ලෙනට වැඩම කරන ලදී. සූත්‍ර දේශනා කතා කිරීමට මා තුල මහත් කැමැත්තක් ඇති බව ඥානදීප ස්වාමීන් වහන්සේටද වැටහෙන්නට ඇත. කුටියට පැමිණ දරලිප පත්තු කර ගිලන්පස සාදාගෙන වැළඳුවෙමු. සුහදශීලීව කතා කරමින් සිටින අතරතුර මම උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි. අවසරයි ස්වාමීනි, සූත්‍ර දේශනා නැවත බලන්න පොත් සපයාගන්නේ කොහොමද? එවිට ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කොට බෑගිය තුලින් පිටු 400ක පමණ පුංචි පොතක් රැගෙන ආහ. මම මේ පොත්වල සියලුම සූත්‍ර පුංචි අකුරින් ලියලා තියෙනවා. ඒ මා අතට දුන් පසු මට ඇති වූයේ පුදුමයකි. ඊටාම කුඩා ඉංග්‍රීසි අකුරින් pāli සූත්‍ර සටහන් කර ඇත. pāli භාෂාවට අකුරු නැති නිසා ඕනෑම අකුරකින් ලිවීමට පුළුවනි. මම හැමදාම සූත්‍ර සජ්ජායනා කරනවා. ස්වාමින් වහන්සේට ගොඩක් සූත්‍ර කටපාඩම් තියනවද? සුත්ත නිපාතය, උදාන, තේරගාථා, ඉති උත්තක වගේ ඒවා කටපාඩම්. ඒ වගේම ඕනෑම සූත්‍රයක කරුණු හොඳට මතකයි. සූත්‍ර පිටකයේ තියෙන ගාථා නම් හොඳට මතකයි. විශේෂ ගැඹුරු කරුණුත් හොඳට මතකයි. පළමු දවසේම ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසුරු කිරීම තුළින් කිව නොහැකි තරම් සතුටක් මෙන්ම ජීවිතයට පන්නරයක්ද ඇතිවිය. මමද ඉන්පසුව ඒ ආකාරයට සජ්ජායනා කරමින් සූත්‍ර ලියන්නට පටන් ගත්ෙමි. එවිට එම සූත්‍ර දේශනා මතක සිටි අතර එහි අර්ථ සොයන්නටත් යොමු වුනිමි. මෙවැනි ජීවිතයක් ඇසුරු කරමින් ඉන්න ඇතනම් කතරම් අගනේද යන සිතද මට ඇතිවිය. ස්වාමීන් වහන්සේගේ ගල්ලෙනෙන් පිට වී ආපසු වඩිද්දී විවිධ අදහස් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 2008 වසරේ වස් කාලයේ ගත කිරීමට එම ප්‍රදේශයේ ගල්ලෙනකට මමද වැඩියෙමි. එම අවස්ථාවේ මමද පොතක කුඩා සිංහල අකුරු යොදා ගනිමින් පාලියෙන් සූත්‍ර ලියන්නට පටන් ගත්ෙමි. ඒ බව ඥානදීප ස්වාමීන් වහන්සේට පැවසූ විට මට අදහා ගන්න බැරි දෙයක් සිදු විය. මම අලුතින් සූත්‍ර පොතක් ලිව්වා. මේක මගේ පරණ පොත. දැන් අකුරුත් බොඳ වෙලා අවුරුදු 30ක් විතර පරණයි. මේ පරණ පොත ආයුෂ්මතුන් තියාගන්න යනුවෙන් වදාළහ. මේ සිදුවීම මට අදහා ගැනීමට නොහැකි විය. මම ඊටාම සතුටින් ගෞරවයෙන් එය පිළිගත්ෙමි. බලංගොඩ තංජන් තැන්න ප්‍රදේශයේ මමද වස්වාසය කරන විට ඥානදීප ස්වාමීන් වහන්සේ පින්ඩපාතය ලබා ගැනීමට වැඩම කරන වෙලිය ප්‍රදේශයට ගොස් ධර්ම සාකච්ඡා කළෙමි. ඒ තුලින් පුදුමාකාර සතුටක් ලැබුවෙමි. 2008 වසරේදී ඥානදීප ස්වාමීන් වහන්සේ දඩයම්පල වස්වැසූහ. දඩයම්පල සිට වෙලියේ ප්‍රදේශයේ ඇති වේල්ලක් ළඟට එක් දිනක් දානය සඳහා උන්වහන්සේ වැඩම කරන්නට වූහ. ඊට පෙර දින මීපැණි පමණක් වළඳා පහසුවෙන් ගත කර පසුවදා පිණ්ඩපාතයේ සඳහා වඩින විට බලංගොඩ ප්‍රදේශයේ සිට අනුර මහතා සහ තවත් දායක පිරිසක් පළතුරු ආදී අතර ඇගෙන ස්වාමීන් වහන්සේ කැමැති ලෙසට දානයත් පිළියෙල කරගෙන පැමිණ සිටියහ. එලෙසට ලබා දුන් පළතුරු ඒ දායකයන් ගිය පසු එතනම සිට වැළඳූහ. දවසක් निराහාරව සිටි බැවින් හොඳින් පළතුරුත් තඹු එළවලුත් වළඳා නැවත කුටිය බලා පිටත් විය. ඒ අවස්ථාවේදී එම දානීය පිළියෙල කොට පන් පූජා කර ගනිමින් හා තටිය සෝදාදී ආසනයක් පිළියෙල කරදී සතුටින් උපස්ථාන කිරීමට අපහට අවස්ථාව උදා විය. මේ ආකාරයට දින කීපයක්ම උන්වහන්සේට උපස්ථාන කිරීමට එම වස් කාලයේදී අපට හැකි විය. අපද පාන්දරින් පිටත් වන්නේ ඥානදීප ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයේ සඳහා වඩින වේල්ල ළඟටය. එතනට වී ස්වාමීන් වහන්සේ වඩිනතුරු මග බලා සිටින්නේ අපමණ ශ්‍රද්ධාවකිනි. එලසට පළතුරු ආදී දානය වැළඳූ පසු හෝරාවක් පමණ ධර්මයේ කතා කර නැවත කුටිය බලා උන්වහන්සේ වැඩම කරති. කිසිම තර්කයක් නැතිව ධර්ම ගෞරවයෙන් කතා කරන බැවින් අප සමග කතා කිරීමට කිසිම නොපහන් බවක් ඥානදීප මහ යතිවරයාණන් නොදැක්වූහ. 2009 වසරේදී වැල්ලවාය ප්‍රදේශයේ නිකපිටියේද 2010 වසරේ වෙලි ඔයට එහායින් පිහිටි කිවුල ප්‍රදේශයේද ඥානදීප ස්වාමීන් වහන්සේ වස්වාසය කළහ. එමෙන්ම බලහරුව ප්‍රදේශයේ හාමිනාකන්ද ගල්ලෙනෙත් මාස කීපයක් ගත කරන්නට විය. බලංගොඩ ප්‍රදේශයේ වස් කාල 6ක් ගතකොට නැවත වතාවක් ලග්ගල ප්‍රදේශයට වැඩම කළහ. ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් තම අත්අකුරින් ලියා භාවිත කළ සූත්‍ර පොතෙහි ද්වේතානුපස්සනා සූත්‍රයේ කොටසක ඡායාරූපයක් 34 පිටුවේ දක්නට ලැබේ. අටවන පරිච්ඡේදය ඥානදීප හිමියෝ භික්ෂු වාට්ටුවේ පරියංක භාවනාවේ කාය ජීවිත ආශාව අතහරිමින් තථාගත ශ්‍රාවකයෙක් ධර්මයට ජීවිතය පුදා ගත කරන විට සැබෑ ශ්‍රමණ ඵල ලබාගත හැකි බව සත්‍යකි. ඒ සඳහා මූලික බුද්ධ වචනයටම පමණ ජීවිතය පුද කළ යුතු වෙයි. මේ ආකාරයට ජීවිතය ගත කරන්නට යෙදුණු ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහළ වූ සැබෑ තථාගත ශ්‍රාවක පුනර්ජීවයකි. බලංගොඩ ප්‍රදේශයේ විවිධ වනාන්තර ඇසුරු කරමින් ගත කරන්නට යෙදුණු ඥානදීප ස්වාමීන් වහන්සේට විවිධ රෝගා පීඩා වැළඳුණහ. නමුත් ඒ කිසිවක් ගණන් නොගෙන ධර්මයටම ජීවිතය පුදා දිවි ගෙවූහ. බලංගොඩ මහ රෝහලේ නේවාසිකව ගත කිරීමට තරම් රෝගය උත්සන්න විය. දින දෙකක් පමණ ගත කරන විට යාන්තම් කායික වාරුව ඇති වූ විට තම කැමැත්ත මත රෝහලෙන් පිටත් වූයේ වනාන්තරයේ කුටිය වෙතටය. රෝහලේ සිටින විටත් හුදකලාවක් ඇති කර ගැනීමට අප මහ යතිවරයාණන්ට හැකිවිය. රෝහලේ ඇති භික්ෂු වාට්ටුවට සමීප වූ කොටසක පුටු ඉවත් කරමින් සක්මන් කරන්නට විය. ඊටාම කෙටි කාලයක් රාත්‍රියේ සැතපී පාන්තර දෙකට පමණ පරියංකයෙන් භාවනා කරන්නට විය. එම රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට එම දර්ශනය කෙතරම් සුන්දර වන්නට ඇතිද රෝගී తත්වය බොහෝ උත්සන්න වූ නිසා සැර අධික ඖෂධ වර්ගද පාවිච්චි කරන්නට සිදුවිය. එනමුදු ඒ සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ අකමැති වූහ. යාන්තම් කයට වාරු ඇතිවීමෙන් පසු කුටියට වඩින විට එම කුටියද తాවකාලික වූවක් බැවින් අලි විසින් කඩා දමා තිබුණේ. එදා රාත්‍රියේ ගමේ ප්‍රජාශාලාවේ වැඩ ඉඳිමින් පහවදා එම කුටිය පිලිසකර කරගෙන වනාන්තරය තුලටම වැඩියේ හුදකලාව බවුන් වැඩිවීමටය. කොපමණ කය දුර්වල වුවද දහමට කැපකල තම වීරිය අත් නොහලේ සැබෑම ශ්‍රාවක චරිතය ප්‍රකට කරමිනි. ක්‍රමෙන් වයෝවෘද්ධභාවයට පත්වන ඥානදීප ස්වාමීන් වහන්සේගේ කය දුර්වල වන්නට විය. අලියෙක් නිසා වූ කරදරයේ හේතුවෙන් මෙන්ම තවත් විවිධ රෝගාබාධ ඇතිවන්නට විය. පා ගමනට සීමා වූ තම ජීවිතය තවදුරටත් කරගන්නට නොහැකි විය. මේ වන විට ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳව බොහෝ දෙස් විදෙස් අය දැන සිටියහ. විශාල පිරිසක් ඊටාම පහසුවෙන් ජීවිතය ගත කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නට උත්සාහ කළද උන්වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළහ. තමන්ට කරදරයක් නොවන ලෙස උපකාර කරන අයගෙන් පමණක් උපකාර ගත්හ. ඒ සඳහාත් වෙනත් ස්වාමීන් වහන්සේ නමක් යොමු කරගනිමිනි. සත්කම් කිරීමට අවශ්‍ය රෝගයන් වැළඳුනද එම සත්කම් කිරීමද ප්‍රතික්ෂේප කළහ. සිංහල බෙහෙත් වලට පමණක් කැමැත්ත දැක් වූ අතර දානය සඳහාද වස විස නැති ආහාර වැළඳූහ. තංජන්තන්න ප්‍රදේශයේ ඇති කුටිසේනාසනවල නායක ස්වාමීන් වහන්සේ වන විමල ඥාන ස්වාමීන් වහන්සේ ඥානදීප ස්වාමීන් වහන්සේට බොහෝ උපකාර කළහ. එමෙන්ම ඥාන සුමන ස්වාමීන් වහන්සේද ප්‍රවාහන පහසුකම් සලසමින් හා අවශ්‍ය බෙහෙත් වර්ගද අනිකුත් අවශ්‍යතා සපයා දෙමින්ද নিরතුරු උපස්ථාන කරන ලදී. උන්වහන්සේ වනාන්තරය තුල පමණක් පාගමනින් වඩිමින් ලබා දෙන ප්‍රවාහන පහසුකම් නගරබද ප්‍රදේශවලට පමණක් ප්‍රයෝජනයට ගත්හ. උන්වහන්සේගේ පාදයේ ආබාධය නිසා විලුඹ ප්‍රදේශයේ වේදනා දෙන්නට විය. එම නිසාත් දුර වඩන විට ලබා දෙන ප්‍රවාහන පහසුකම් භාවිතා කළහ. දිනක් උන්වහන්සේ මාහට වදාළේ ආයුෂ්මතුන් දැන් සමාජයේ සංකීර්ණයි. පාරේ වාහන වැඩි. එම නිසා පාරවල් වල පයින් ගමන් කරන එක වෙහෙසයි. මිනිස්සුත් අමුතු විදියටයි බලන්නේ. සිහිය පවත්වාගෙන ගමන් කර රාත්‍රියේ ප්‍රජාශාලාවක භාවනා කරන්නත් අමාරුයි. ඒ වෙහෙස නිසාත් ලබා දෙන වාහනයක දුර ගමන් කරනවා. ගම්මාන හරහා දීර්ඝ චාරිකාව ලබා දුන් වාහනයකින් පාගමන අතහැර ගමන් කළේද නොබැඳුණු සිතකිනි. නැවත වතාවක් උන්වහන්සේ ලග්ගල ප්‍රදේශය කරා වැඩම කළහ. 2011 වසර වස් කාලය ගලමුදුණු කුටියේ ගත කිරීමට තීරණය කෙරුණි. ඔරලෝසුවත් මාලිමාවත් විදුලි පන්දමත් හැරුණු විට කිසිදු විදුලි උපකරණයක් උන්වහන්සේ පාවිච්චි නොකළහ. ඥානදීප ස්වාමීන් වහන්සේ ගලමුදුනේ වැඩ සිටින බව දැනගත් මම තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් සමග උන්වහන්සේ බැහැදැකීමට පිටත් වුනිමි. ඒවන විට ස්වාමීන් වහන්සේගේ මාලිමාව පරණ වී ඇත. මා හිතවත් නාවික හමුදා නිලධාරී මේ මහතෙක් ලවා පිට රටකින් මාලිමාවක් ගෙන්වා ගත්ෙමි. සුරේෂ් ද සිල්වා මහතා ලබා දුන් මාලිමාවද රැගෙන ඥානදීප ස්වාමීන් වහන්සේ බැලීමට පිටත් වුනිමි. රාත්‍රී කාලයේ හසලක ප්‍රදේශයේ ගත කරමින් පාන්දරින්ම බසයේ නැග පිටත් වී හීන් ගඟ ළඟ බැසගත්ෙමු. ස්වාමීන් වහන්සේට ග්‍රීන් ටී හා මී පැණි රැගෙන සුළු ගුණේ ගම දක්වා පාගමනින් ගමන් කර ඇලපාරක් ළඟදී දවල් දාණය වැළඳුවෙමු. ඊතා දුෂ්කර ගමනක් වුවද ගලමුදුන ගම්මානයට ළඟා වීමු. එම ගමේ සිට කිවුල් වාඩියට යන මාර්ගයේ දිගේ පහළට ගමන් කරන විට අප මහ යතිවරයාණන්ගේ සුන්දර කුටිය දර්ශනීය විය. පුංචි දියඇල්ලකට සමීපව පිහිටා ඇති කුටිය හුදකලාව හා සුන්දර බව වෙලාගෙන තිබිනි. එහි ගමන් කළ පළමු දිනේම මහත් සතුටක් ඇතිවිය. මහා වනාන්තරයේ සිටින තේජාන්විත සිංහරාජයෙකු මෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ දිස්විය. ධර්ම කතා කරමින් ගෞරවාන්විත හිතගත්කමක් ඇති කරගෙන තිබූ බැවින් අපව ප්‍රතික්ෂේප නොකළහ. මාලිමාවත් ග්‍රීන් ටී හා මී පැණි පූජා කර වන්දනා කළෙමු. ස්වාමීන් වහන්සේ දරලිප දැල්වූහ. ඉන්පසු ගිලන්පස වළඳා සුළු වේලාවක් ධර්මයේ කතා කරන්නට වීමු. රාත්‍රිය එළඹීමට ඇත්තේ ටික වේලාවකි. ආපසු ගලමුදුන හරහා සුළුගුණේට යාමට වේලාව නැතිවිය. වන අලියන් එළියට බසින වේලාවද ලං වෙයි. දැන් ඉක්මනින් පිටත් වෙන්න. සුළුගුණේ පැත්තෙන් යන්න වේලාව මදි. මෙතනින් කිවුල වාඩියට යන්න පය දෙකක් විතරයි. එහෙත් වඩින්න පාර හොයා ගන්න අමාරුයි. කමක් නෑ. මම මගට වඩින්නම්. එතන ඉඳලා මම පාර පෙන්වන්නම්. මෙසේ පැවසීමට තරම් අපමහ යතිවරයාණෝ කාරුණික වූහ. කිලෝමීටර් කීපයක් කන්දෙන් පහළට අපට මග පෙන්වමින් පැමිණි කිවුල වාඩියට යන පාර පෙන්වුවහ. සිංහරාජයෙක් අපගේ ආරක්ෂාවට පිටුපසින් ගමන් කරන්නාක්සේ අපට දැනුනි. එමෙන්ම අප සිත් තුළ ඇති වූ ගෞරවය කියා ගන්නටත් අපහසු විය. මේ මහා යතිවරයාණෝ අපට පාර පෙන්වීමට පැමිණීමට තරම් කාරුණික වීම අදහා ගැනීමට නොහැකි විය. අප සිත් සතුටින් පිනා ගියහ. අප රැගෙන පිරිකර උන්වහන්සේ පිළිගත් අතර දිට්ඨිගත සූත්‍රය ඕගතරණ සූත්‍රය, ලෝකාවලෝකන සූත්‍රය විස්තර වශයෙන් කෙටි වේලාවක් කතා කරන්නටද පුළුවන් විය. ඥානදීප ස්වාමීන් වහන්සේට පිරිකරක් පූජා කිරීම එතරම් පහසු කරුණක් නොවේ. මාදුන් මාලිමාව පිළිගෙන ස්වාමීන් වහන්සේගේ මාලිමාව මාහට ලබා දුන්හ. සිවුරක් අලුතින් පිළිගනු ලබන්නේ පාවිච්චි කරන සිවුර දි รา පත් වූ විටය විදුලි පන්දමට බැටරි වුවත් අවශ්‍ය ප්‍රමාණයට පිළිගෙන ඉතිරිය ආපසු ලැබදේ. එතරම්ම අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් අන් අයට ආදර්ශයක් ලබා දුන්හ. එනමුත් තමා එසේ සිටින බව අන් අයට ඉස්මතු කරමින් ප්‍රකට කළේ නැත. කිසිම විදියකින් තමාව සාධාරණීකරණය කර නොගත් ඥානදීප ස්වාමීන් වහන්සේ ධර්මයට පමණක් යොමු විය. ඥානදීප ස්වාමීන් වහන්සේ පිරිසට උපකාර නොකර කැලයටම වී සිටිනවා යයි පවසන්නන්ද නොසිටියා නොවේ. ධර්මයේ කතා කරන්නේවත් නැතිව නැති බවද සමහරු පැවසූහ. එනමුත් එය සාවද්‍ය කරුණකි. ඉදිරි ලිපි තුලින් එය මනාව පිළිඹවනවා ඇත. තර්ක වාද විවාද නැතිව ධර්මය කතා කරන විට ඊටාම සතුටින් උන්වහන්සේ ධර්මය කතා කළහ. ගැඹුරු අර්ථ මතු කර දුන්හ. හුදකලාව හා ධර්මය කැමැති අයට බොහෝ උපකාර කළහ. එය වචනයෙන් කිව නොහැක. අපහට ලැබුණු උපකාර වචන වලින් විස්තර කිරීමට නොහැක. ඥානදීප ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් කලුන් දෑව රුක්ගැහැල ප්‍රදේශයේ ජල උල්පතක් ළඟ ලග්ගල ආකාරයටම කුටියක් සකස් කර ගැනීමට මාහටද හැකිවිය. එහි වැඩ කරන විට නැවත වතාවක් ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ධර්ම කතා කිරීමට ගලමුදුන කුටියට තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් සමග පිටත් වුනිමි. නමවන පරිච්ඡේදය ඥානදීප හිමියෝ ලොකු හාමුදුරුවෝ වෙති. දුර ඈත වන සෙනසුන්වල වාසය කරමින් තථාගත දහමට දිවි පුදා කාය ජීවිත ආසාව අතහැර වාසය කරන භික්ෂුවකගේ ජීවිතයේ සුවඳ සෑම දිශාවකටම පැතිරෙයි. යම් කඳු ගැටයක වනාන්තරයක නිකලස් උතුමන් වැඩ සිටිනවා නම් ඒ ප්‍රදේශයේ සුන්දරත්වයක් උසුලයි. යෝන් වියේ පැවිදි වී මූලික බුද්ධ වචනය හදාරා පැවිදි දිවියම හුදකලාව අල්පේච්ඡ කමෙන් ගත කළ ප්‍රෞಢාවෙන් හා වයසින් මුහුකුරා ගිය ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ගුණ සුවඳ අප්‍රමාණ විය. හොඳින් වැඩි මෝරාගිය සුදු සඳුන් ගසක් තිබූ පමණින් සුවඳ හමන්නේ නැත. ඒ ගසෙහි ඇති අරටුව සිඳින විට දසතම සුවඳ විහිදෙයි. ජීවන ගමනේ 67 වසරක් පමණ ගතවන විට පැවිදි දිවියද වසර 42ක් පමණ වන ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ දහම් සුවඳ හා ධර්ම ඥානය ධර්ම සාකච්ඡා තුළින් විහිදී පැතිරී ගියේය. වස් කාලයේ මාස 6ක් ගත කරන ඥානදීප ස්වාමීන් වහන්සේ විවේක සුවයෙන් දහමෙහි වූ විමුක්ති රසය භුක්ති මිදිමින් සිටියහ. උන්වහන්සේගේ ආభాසයට අනුව යමින් වනාන්තරයේ බිත්ති තුනක් පමණක් ඇති කුටි සේනාසනවල භික්ෂූන් කිහිප නමක් වැඩ වාසය කළහ. තමන්ම සකස් කරන්නට යෙදුණු කුටි සේනාසන තුලද තමන්ගේ උපදේශ අනුව ජල උල්පත් ඇති ප්‍රදේශවල ඉදි කෙරුණු කුටි සේනාසනවලද උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලග්ගල ප්‍රදේශය හා අවට ඇති රක්ෂිත තුල විසූහ. මේ භික්ෂූන් වහන්සේලාගේ ලොකුහාමුදුරුවෝ ලෙස නිතතින්ම ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ පත් වූහ. ඒ අයට විශේෂයෙන් ඒ අයට ධර්මයෙන් විනයෙන් උපකාර කිරීමට අතපසු නොකළ ස්වාමීන් වහන්සේ එයට අවශ්‍ය වැඩපිළිවෙලක්ද සකස් කළහ. වස් මාස 6 තුල පිණ්ඩපාත ශාලාවේදී ධර්මයේ සාකච්ඡා කිරීමටත් අනෙකුත් දිනවල උදෑසන කාලයේ කුටියේ ධර්ම සාකච්ඡා කිරීමටත් අවස්ථාව දුනි. එනමුදු යමෙක් මූලික බුද්ධ වචනයට අවනත් නොවි තර්ක විතර්ක කරන්නේ නම් ඒ අය ප්‍රතික්ෂේප කිරීමටද උන්වහන්සේ උකට ලීන වූහ. සියලු දෙනාටම පොදුවේ ධර්ම සාකච්ඡා කිරීමට සෑම වසරකම අවස්ථා දෙකක් ලබා දුනි. ඒ නවම් පොහේ දින හා වස් සමාදන් වන පසළොස්වකට පෙර ඇති මාස පොහොයයි. ලග්ගල ප්‍රදේශයේ වැඩ වාසය කරන භික්ෂූන්ද තවත් දුර බැහැර භික්ෂූන්ද විදේශික භික්ෂූන්ද මේ සඳහා සහභාගී විය. කිසිදු ගිහි බවතෙක් මේ සඳහා සහභාගී කර නොගත්හ. මහා වනාන්තරයේ වූ එක් කුටියක් වෙත සියලු සංඝයා වහන්සේ හවස හතර පමණ විට දුෂ්කර ගමනක් ගෙවාගෙන වැඩම කරති. අපටද ඒ සඳහා අවස්ථා කීපයකදී සහභාගී වීමට හැකි විය. එදින භික්ෂූන්ගේ පොහොය කරන දිනය බැවින් ඇවත් දෙසා පිරිසිදු වී කටපාඩමින් තේර භික්ෂූන් වහන්සේ නමක් ප්‍රාතිමෝක්ෂය දේශනා කළහ. අප මහ යතිවරයානන්ද හෝරාවක කාලයක් වැඳගෙන භික්ෂූන් සමග ප්‍රාතිමෝක්ෂයට සමන් දුන්හ. එහිදී දේශනය සිදු කරන භික්ෂුවට වරදින්නේ නම් එය පෙන්වා දීමට තරම් කාරුණික වූහ. ප්‍රාතිමෝක්ෂය දේශනා කොට අවසන් වූ විට ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ ධර්ම ආචාර්ය තනතුරේ තබාගෙන ධර්ම සාකච්ඡා කරන්නට පටන් ගනිති. ඒ ඒ භික්ෂූන් වහන්සේලා විවිධ තැන්වලින් ධර්ම ගැටලුත් විනය ගැටලුත් අසන විට තම මතක ශක්තියෙන් හා ප්‍රායෝගිකත්වයෙන් මූලික බුද්ධ වචනයට අනුව විවර නො වූ අර්ථයන් ඉස්මතු කර දෙති. පැකිලීමකින් තොරව ධර්මයේ විශාරද බවින් යුතුව කරන විස්තරය ශ්‍රවණය කරමින් සිටියදී ලබන ප්‍රීතිය නිසා නිදිමතක් අලස බවක් කිසිසේත් නොවේ. අලුයම වන තෙක්ම ඒ ඒ ප්‍රශ්නවලට පිළිතුරු විග්‍රහයන් ඉදිරිපත් කරන්නට තරම් ඊටාම කාරුණික නොමසුරු බවක් ඥානදීප ස්වාමීන් වහන්සේ වෙත පැවතුණි. මෙම සාකච්ඡා පටිගත කිරීමට කිසිවෙක් උත්සාහ නොකළේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ වචනයට ඇති ගරු කිරීම නිසාය. මෙලෙස ධර්ම සාකච්ඡා කරන විට යමෙක් මූලික බුද්ධ වචනයට පටහැනිව කතා කරන්නේ නම් තර්කයන් ඉදිරිපත් කරන්නේ නම් කිසිවක් නොදන්නාසේ නිශ්ශබ්දව එතනින් ඉවතට වඩින්නේ විස්මිත වූ නිහතමානීත්වයකිනි. කිසියම් අවස්ථාවක මූලික බුද්ධ වචනයට පටහැනි දේ තර්ක ලෙස ඉදිරිපත් කරන විට කිසිවක් නොදන්නාසේ නිහඬ වූහ. මහා කච්චායන තේරගාථා තුලද ඒ ස්වභාවය ඉදිරිපත් වෙයි. එය මනාව පසක් කරමින් ඥානදීප ස්වාමීන් වහන්සේද හොඳින් ශ්‍රාවකත්වය ඉස්මතු කළේද ප්‍රතිපදාවෙනි. එතනට රැස්වන විවිධ ස්වාමීන් වහන්සේලා භාවනා ක්‍රම අසන විට මම භාවනා ගුරුවරයෙක් නොවේයි. බුදුරජාණන් වහන්සේ මාගේ ගුරුවරයාය. ඊට අනුව එය නිර්වෝල් කරගෙන භාවනා කර යුතු යයි පවසති. මෙසේ ලග්ගල ප්‍රදේශයේ හා ඒ අවට තනි කුටි තුල භික්ෂුන් වහන්සේලාගේ සාමාන්‍ය ප්‍රශ්න පිළිබඳවද සාකච්ඡා කර ඒවාටද විසඳුම් දීමට අමතක නොකරති. ප්‍රත්‍ය පහසුකම් හා තවත් විවිධ දුෂ්කරතාවයන් මගහැරීමට ධර්මයෙන්ම විසඳුම් ලබා දීමට කාරුණික වෙති. ඥානදීප ස්වාමීන් වහන්සේට ධර්මයෙන් හෝ වෙනත් කරුණකින් යම් භික්ෂුවක් හිතවත් වූද ධර්ම විනය පිළිබඳ ගැටලු සහ වෙනත් ගැටලු විසඳන විටදීද මනා උපේක්ෂාවකින් එය අසා සිට බුද්ධ කාලයේ ශ්‍රාවක චරිත ඉස්මතු කරවමින් සතර අගතියෙන් තොරව කටයුතු කරති. ඡන්ද, ద్వේෂ, බය, මෝහ යන සතර අගතිවලට නොයා ප්‍රශ්න විසඳන විට තථාගත ධම ජීවමාන වන හැටි සජීවීව අප අත්විඳින්නෙමු. අප අනෙකුත් භික්ෂූන් සමග කතා කරමින් එය පිළිබඳව අදහස් හෝමාරු කරගත්තේ අප්‍රමාණ සතුටින් මෙන්ම ගෞරවයකිනි. පාන්දර වන තෙක්ම ධර්ම සාකච්ඡා කළ පසු ඒ ප්‍රීතියෙන් පැය දෙකක් පමණ සැතපී උදෑසන පිණ්ඩපාතය වැඩ වැඩිවීමට සියලුම සංඝයා සූදානම් වෙති. මූලික බුද්ධ වචනයට අනුකූල නො වූ කරුණු නිසා වාද විවාද ඇති වූ අවස්ථාවල ඥානදීප ස්වාමීන් වහන්සේ එතනින් ඉවත් වූ බැවින් මධ්‍යම රාත්‍රිය ආසන්න වන විටම ධර්ම සාකච්ඡාව අවසන් වෙයි. එවැනි අවස්ථාද අත්දකින්නට ඉඩ ලැබුණි. භික්ෂූන් වහන්සේලා 29ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වන අතර සමහර දින ඊටත් වැඩි පිරිසක්ද සහභාගී වෙති. පුංචි කුටියේ රාත්‍රිය ගත කිරීමට ඉඩ නැති නිසා මිදුල තුල පැදුරක් හෝ නිසීදනේ එලාගෙන පැය දෙකක් පමණ සැතපීමට කිසිවෙක් මැලිකමක් නොදැක්වූහ. සෑම කෙනෙක්ම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ ඒ බව දැනගෙනය. දුර බැහැරක සිට හෝ කොළඹ ප්‍රදේශයේ හෝ යම් ස්වාමීන් වහන්සේ නමක් හෝ විශාල පිරිසක් ඥානදීප හිමියන්ට දානීය පූජා කිරීමට පැමිණි අවස්ථාද තිබුණි. දුෂ්කර ගම්මානවල රාත්‍රිය ගත කර දානීය පූජා කිරීමට හා ඥානදීප ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට එදිනද පිරිසක් පැමිණ සිටියහ. යමෙක් එලෙස නොදන්වා පැමිණ සිට විටද විශාල පිරිසක් එක් වී පින්තූර ගැනීම ආදිය කිරීමට සූදානම් බව දනුන විටද ඥානදීප ස්වාමීන් වහන්සේ වනාන්තර මැදින් වෙනත් ගමකට පිණ්ඩපාතයේ වැඩිම කර දානය පිළිගනිති. එවන් ප්‍රදර්ශනාත්මක අනවශ්‍ය කටයුතු වලට කිසිදු කැමැත්තක් උන්වහන්සේ නොදැක්වූහ. සමහර අය ඒ පිළිබඳ නොසතුටු වූවාට සැක නැත. තථාගතයන් වහන්සේද ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා මෙසේ වදාළහ. ආනන්ද කවුලෝ වගේ කෑ ගහන අය කවුද? ස්වාමීනි ස්වාරිපුත්ත මොග්ගල්ලාන දෙනම විශාල භික්ෂු පිරිසක් සමග භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නට පැමිණ සිටී. ඒ සියල්ලටම යන්න කියන්න. මම හුදකලාවටයි නිහඬ බවටයි හරි කැමති. මේ ලෙසට ඒ භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළසේක. ඒ ආකාරයටම අනුකරණයෙන් තොරව බුද්ධ අනුශාසනාවට අනුව ප්‍රතිපදාව තුළින් ශ්‍රාවක චරිතය ඥානදීප ස්වාමින් වහන්සේ තුළ ඉස්මතු වූහ. 2012 වසරේ වස් කාලයට පෙර මම ගලමුදුණු කුටියට ඥානදීප ස්වාමින් වහන්සේ මුණ ගැසීම සඳහා තවත් දෙනමක් සමග රුක් ගැහැල කුටියේ සිට පැමිණීමි. හෙට්ටිපොළ හරහා හීන් ගඟ ළඟින් බසයෙන් බැස සුළුගුණේ ගම්මානයට පයින් ගමන් කරමින් සුන්දර දියඇලි ගල්තලා පසු කරමින් රාත්‍රිය වන විට ගලමුදුන ගම්මානයට පැමිණීමි. එදින නවාතන් ගැනීම සඳහා එම දුෂ්කර ගම්මානයේ ඇති පාසල තෝරා ගතිමි. එදා රාත්‍රී කාලයේ ගලමුදුන පාසලේ ගත කරමින් ඥානදීප ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින තැනට උදෑසනින්ම පිටත් වුනිමි. ගම්වැසියෝ අප තුන් නමටද දාණය සකස් කර තිබුණි. එයද පිළිගෙන පිණ්ඩපාත ශාලාවට වැඩම කර ඥානදීප ස්වාමීන් වහන්සේ හමු වීමේ බලාපොරොත්තුෙන් සිටියමු. දහවන පරිච්ඡේදය එකලාව වෙසෙන සිහ රජුන් ගල උඩදී බැහැදුටු වෙමු. හුදකලාව වනාන්තරය තුල වාසය කරමින් ධර්මයට අනුව ජීවත් වෙමින් කුසගිනි වූ විට කෑම සොයා යන සිංහරාජයෙකු මෙන් ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ ගම්මානයේ ඇති පිණ්ඩපාත මඩුව වෙත බිමට හෙළු දෙනෙත් ඇතිව වැඩම කළහ. පිණ්ඩපාත මඩුව වෙතට පැමිණි ජනයා ඊ타ම යටහත් පහත්ව ගෞරවාන්විතව ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිගනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ දුටුවාක්මෙනි. ඒ බව ගම්වැසියෝ අපට ප්‍රකාශ කළ අවස්ථා ඇත. අපට නම් තපස් හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ වගේම දැනෙනවා. ඒ හා සමාන ගෞරවයක්ද අපේ තියෙනවා. යනුවෙන් ගම්වැසියෝ ඔවුන්ගේ අහිංසක සිත් තුළ ඥානදීප හිමියන් කෙරෙහි වූ ගෞරවය ප්‍රකාශ කළෝය. මේ ගම්මාන තරමට එහි වැසියෝද සුන්දරය. ඔවුන්ගේ සිත් තවමත් අව්‍යාජ ගැමි ගතියම ඉස්මතු කරති. එක් අවස්ථාවක නාරංගමුව කුටියේ මා වැඩ සිටින විට උපාසක මහතෙකුගෙන් වතගොත විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. අපේ ස්වාමීන් වහන්ස මගේ දූ රට දුන්නා. එහි අදහස මාතලේට සරණ පාවා දුන්නා යනුයි. ඒ ගැමි වදන්වල සුන්දර බව ඊතා මනහරය. අප ගලමුදුන ගම්මානයේ පිණ්ඩපාත මඩුවට ගමන් කළ පසු ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කළහ. පළතුරු වළඳා ලුණු කැඳද වළඳා අවසන් විට වන්දනා කිරීමට අප උන්වහන්සේ සමීපයට ගමන් කළෙමු. ආයුෂ්මතුන්ට ටික වේලාවක් කතා කරන්න තියෙනවා නම් මෙතන හොඳයි. ගොඩක් වේලා නම් කුටියට වඩිමු. වදාලසනින් මාගේ මුවින් මෙවදන් පිටවිය. ගොඩක් වේලා කතා කරන්න තියෙනවා. ස්වාමීන් වහන්සේට කරදර නැතිනම් කුටියට වඩින්නම්. කමක් නැහැ. ධර්මයේ කතා කරන එක හොඳයි. hinamusu මොහොනින් පැවසූහ. ඒ වන විටත් අධ්‍යාත්මික වශයෙන් ධර්මය තුලින් ඥානදීප ස්වාමීන් වහන්සේ හා අපගේ ඇසුරක් පැවතුණි. ඒ නිසාම ස්වාමීන් වහන්සේද අපගේ පැමිණීම ප්‍රතික්ෂේප නොකළහ. ස්වාමීන් වහන්සේගේ පාත්‍රයේද අත්බෑගයේද ලබාගෙන පිටුපසින් ගමන් කරන්න පටන් ගතිමු. පරිසරයේ සුන්දරත්වය කතාබස් කරමින් අප ඉන්න තැන් ගැනද ඥානදීප හිමියෝ විමසූහ. කලුන්දෑව ප්‍රදේශයේ කුටියක සිටින බව පැවසූ විට විශාල සතුටක් ඥානදීප ස්වාමින් වහන්සේගෙන් පළ වූහ. මේ ආකාරයට බොහෝ සුහදශීලීව කතා බහ කරමින් ගමන් කළෙමු. ආයුෂ්මතුන් කලුන් දෑවට මායිම්ව ඇති කුමාරගල කන්දේත් හොඳ තැන් තියෙනවා. මාර්ගමුව අසවල තැන හොඳ ඇලපාරක් තියෙනවා. එතන මුදුනේ හිඳින්නේ නැති උල්පතක් තියෙනවා. බඹරගහ වත්තේ බැවට ඉහළින් පොඩි ඇලපාරක් තියෙනවා. හැල භගවත්තේ පන්සලට උඩහ ඇති වැවට ඉහලින් හිඳෙන්නේ නැති උල්පතක් තියෙනවා. හැබැයි පායන කාලෙට එතැන් වලට අලිත් වෙනවා. මමත් ඒ තැන් වලට වැඩියා. ඒ තැන් වලත් කුටියක් හදාගන්න පුළුවනි. ගමේ මිනිසුන් හොඳයි. මේ ආකාරයට දුර ඈත ප්‍රදේශවල ඇති වනාන්තරවල ස්වභාවය විස්තර කළේ තමාගේ නිවස පිළිබඳ විස්තර කරන්නාක් මෙනි. අපි කුටියට ළඟා වීමු. ඇලපාරෙන් මුව සෝදාගෙන කුටියට වැඩම කර දරලිප දල්වා ගිලන්පස සාදා ගැනීමට සූදානම් වීමු. ඒ අතරතුර අපි මිදුලද ඇමෙද අවසන් කර ගිලන්පස වැළඳුවෙමු. දහවල් දාණයට තව වේලාව ඇති නිසා ධර්ම සාකච්ඡාවක් කරන්නට සූදානම් විය. බොහෝ දහම් කරුණු කතා කරන විට දහවල් දාණය ලං විය. දහවල් දාණය වැළඳීමට අපි තුන් නම ඇලපාර ළඟට පිටත් වූහ. ස්වාමීන් වහන්සේ දාණය වැළඳූ පසු මා දැනට වැඩ සිටින කලුන්දෑව රුක්ගැහැල ප්‍රදේශයේ කුටිය ගැනත් විස්තර විමසූහ. ස්වාමීන් වහන්සේ ඇරැව්වල සිටින කාලයේ උපස්ථානය කළ උපාසකවරුන්ගේ නම්ගොත් විමසා ඒ අය හඳුන්වා දුන්හ. ඒ වන විට ස්වාමීන් වහන්සේගේ ආමාශය තුල හා ශරීරයේ විවිධ ස්ථානවල රෝගාබාධ හටගෙන තිබුණි. එමෙන්ම පාදයේ වේදනාවන්ද ටිකෙන් ටික මතුවන්නට පටන්ගෙන තිබුණි. ඒ පිළිබඳ සුවදුක් විමසා ඊ타ම ගෞරවයෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ වන්දනා කර කිවුලවාඩියේ ගම්මානයට රාත්‍රී කාලයේ ගත කරන්න පිටත් වූ යමු. ඥානදීප ස්වාමීන් වහන්සේ 2012 වසරේ වස් කාලයේද ගලමුදුන කුටියේම ගත කළහ. ඥානදීප ස්වාමීන් වහන්සේ පෙන් වූ විස්තරය අනුව මාරගමුව බඹරගහවත්ත හැලබගහවත්ත ප්‍රදේශවල ඇති ජල උල්පත් බැලීමට අපි ගියමු. එමෙන්ම කුමාරගල කඳුවැටිය හරහා පාගමනින් කලුන්දෑවට පැමිණියෙමු. කලුන්දෑව රුග්ගැහැල කුටිය තවත් ස්වාමීන් වහන්සේ නමකට ලබා දී හැලබගහවත්ත ගමට යාබද වනාන්තරයේ අලුත් කොටියක් සකස් කරගත්තේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදිය. 2012 වසර වස් කාලයේහි ගතකොට 2013 පෙබරවාරි මුල් සතියේ නැවත ඥානදීප ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට යෑමට අදහස් ඇතිවිය. ඒවන විට වස් මාස 6ක් ගත කර ඇති බැවින් සතුටු සිතින් ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ. ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන දන්නා තවත් නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක්ද මාගේ සහෝදරයෙක්ද තවත් ස්වාමීන් වහන්සේ නමක්ද සමග ගලමුදුන කරා ගමන් කිරීමට පිටත් විය. ධර්මයට ඇති කැමැත්තත් ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන දන්නා නිසාත් බාධක මැද්දේ වුවද ඒ දුෂ්කර ගමනට ඊටමත් කැමැත්තෙන් නාවික හමුදා නිලධාරීන් දෙදෙනා එක් වූහ. එක් අවස්ථාවක මාලිමාව ලබා දුන් සුරේෂ් ද සිල්වා මහතාද එතුමාගේ මිතුරෙකු වූ මහේෂ් ද සිල්වා මහතාද මාගේ සහෝදරයාද මේ ගමනට එක් වූයේ මාගේ නීතිමාලාවන්ට යටත්වය. මේක දුෂ්කර ගමනක්. බොහෝ දුර පයින් කැලේ මැදින් ගමන් කරන්න තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔයාලා සමග කතා කරන්න අකමැති නම් පැත්තකට වී සිටින්න. ස්වාමීන් වහන්සේ හුදකලාවට කැමතියි. අනවශ්‍ය දේ කතා කරන්නේ නැහැ. ගිහි අය කුටියේ එනවට කැමති නැහැ. සමහර විට අපට කුටියට යන්න අවස්ථාවක් ලැබුණත් ඔයාලට ලැබෙන එකක් නැහැ. අපි නැවත වඩිනකම් ගමට වෙලා ඉන්න වෙනවා. මේවට කැමති නම් අපිත් එක්ක යමු. මේ සඳහා එකඟ වූ ඒ නිලධාරීන් දෙදෙනාත් මාගේ සහෝදරයාත් අනික් ස්වාමීන් වහන්සේත් සමග කිවුලවාඩිය ගමට ගියෙමු. දහවල් දාණය එම ගමේදී වළඳා වනාන්තරයට පාගමනින් පිටත් වූයෙමු. වනයේ ඇති සුන්දරත්වයේ නරඹමින් ගමන් කරන විට මහා වැස්සකටද හසු විය. ගංගාවෙන් එතර වූයේ සියලු ඇඳුම් හා අපගේ සිවුරුද තෙමාගෙනය. පාර සොයා ගන්නද අපහසු වී මොහොතකට අතරමං වන්නටද සිදුවිය. නමුත් රාත්‍රී 7 පමණ වන විට ගලමුදුන ගමට ළඟා වීමට හැකිවිය. රාත්‍රී කාලයේ ගත කිරීම සඳහා පාසලට ගියෙමු. ගමේ උපාසක මහත්වරු අපට පැදුරු කොට්ට ලබා දුන්නෝය. ඩෙස් පුටු එක ගොඩක තබමින් පැදුරු වෙලාගෙන රාත්‍රිය ගත කළෙමු. උදාසනින්ම අවදි වන විට ගම්වැසියෝ කැඳ ගිලන්පස රැගෙන පැමිණියෝය. දහවල් දාණයද ගිහි තුන්දෙනාට සෑහෙන කෑමද අපි දෙනමගේ පාත්‍රවලට පූජා කළෝය. එදා රාත්‍රියේ ඒ ගමේ ප්‍රධාන උපාසක මහතා පැමිණ මෙසේ පැවසූහ. මීට දින 3කට කලින් ලොකු ස්වාමීන් වහන්සේ නමක් වැඩිය. නමුත් කුටියට වඩින්න එපා කිව්වා. පිණ්ඩපාත ශාලාවේ පොඩි වේලාවක් කතා කර පිටත් කෙරෙව්වා. ඔබ වහන්සේලාටත් කුටියට වඩින්න බැරි වෙයි. මේ මහත්වරු නම් කොහොමටත් එක්කගෙන අනේකක් නැහැ. කමක් නැහැ. ස්වාමීන් වහන්සේ කියන දෙයක් කරනවා. අපට ටික වේලාවක් කතා කරන්න ලැබුණොත් ඇති. යයි මම පැවසුවෙමි. උදෑසන පින්ඩපාතයේ රැගෙන ගමේ අයට පින් අනුමෝදන් කර අපි සියලු දෙනාම ඊතා ඉක්මනින් පින්ඩපාත ශාලාවට පිටත් වූෝය. ඒවන විටත් ස්වාමීන් වහන්සේ වැඩම කොට කැඳ දානයත් වළඳා පින්ඩපාතයත් පිළිගෙන අවසන්ය. මාගේ නම සඳහන් කරමින් දාණය රැගෙන ගිය උපාසක මහතෙකු වතේ පණිවිඩයක් ලැබීමි. අප පැමිණීමට ප්‍රමාද වුවද කුටියට වැඩම නොකොට නැවතී සිටීමට තරම් ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ අප කෙරෙහි කාරුණික වූහ. 11 වන පරිච්ඡේදය ඥානදීප හිමියන් සමග ධර්ම සාකච්ඡාවක් සක්කාය දිට්ඨිය දුරු කරමින් නිවීම පිණිසම ප්‍රතිපදාවේ යෙදෙන ශ්‍රාවක භික්ෂුවකගේ ජීවිත පැවැත්ම බොහෝ සුන්දරය. සෑම විටම අරුත්සොන් දෙයින් වෙන්ව අර්ථවත් ජීවිතයක් ගත කරන අතර ඒ බව අන් අයටද විද්‍යාමාන වෙයි. තථාගතයන් වහන්සේගේ දහමට කැමැති ඊට අනුව ජීවිතය ගත කිරීමට උත්සාහ කරන සත්පුරුෂයෝ අප්‍රමාණ කරුණාවක් මෙන්ම අනුග්‍රහයක්ද දක්වති. කය වචනයෙන් මෙන්ම මනසින්ද මෛත්‍රී සහගත පැවැත්මක් ඇතුව වෙසති. ජීවිතයේ තම පැවැත්මට තනක් නොදී මෛත්‍රී කරුණාව මූලික කරගෙන අන් අයට ධර්මයෙන් විනයෙන් උපකාර කිරීමට උකටලී නොවේති. ඒ බව ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතයෙන් අපට ඉතා හොඳින් පසක් වෙමින් තිබුණි. ගලමුදුන ගම්මානයට පිවිසි අපහට ඥානදීප ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයේ පිළිගැනීමට ප්‍රථම පිණ්ඩපාත ශාලාවට යෑමට නොහැකි විය. එනමුදු අප පැමිණි බව දැනගත් ඒ උතුමන් අප එනතුරු එහිම රැඳී සිටීමට කාරුණික වූහ. හිතා සොම්නසිතින් යුතුව අප සියලු දෙනාම ඥානදීප ස්වාමීන් වහන්සේට වන්දනා කළහ. ගිහි තිදෙනා ඈතට වී වන්දනා කළහ. ස්වාමීනි ධර්ම කරුණු ටිකක් කතා කරන්න අවසරද? ඔව්. පුළුවන්. ගොඩක්ද ටිකක්ද? ස්වාමීනි වෙලාව තිබේ නම් ගොඩක් කතා කරන්න තියෙනවා. එහෙනම් කුටියට වඩිමු. මේ මහත්වරුන්ට මෙහි ඉන්න කියන්නද ආපහු වඩින්නේ කිවුලවාඩිය හරහා නම් මෙයාලත් එක්ක යමු. හැබැයි අපිට බාධා නොකර ඈතින් ඉන්නට ඕනේ. එහෙමයි ස්වාමීනි යයි මම පිළිවදන් දුනිමි. එම මහත්වරුන්ගේ සිත ඊටමත් ප්‍රීතිමත් විය. කලින් දිනක ස්වාමීන් වහන්සේ නමක් වැඩියත් කුටියට එක්ක නොගිය බව ගමේ උපාසක මහතා පැවසීය. එනමුත් මාහටත් මා සංග පැමිති පැමිණි අනිත් ස්වාමීන් වහන්සේට පමණක්ද නොව ගිහි මහත්තුරු තිදෙනාටමත් අවසර ලැබුණි. ඒ වෙනකක් නිසා නොව මූලික බුද්ධ වචනය සමග තර්ක නොකරමින් අධ්‍යාත්මිකව ඥානදීප ස්වාමීන් වහන්සේ අසුරු කළ හේතු වෙනි. ස්වාමින් වහන්සේගේ පාත්‍රයත් කර බෑගියත් රැගෙන පිටුපසින් ගමන් කරන විට තාලපුට තේර ගාතාව සිහියට නැගුණි. ඉරුණු සිවුරක් දරාගෙන රහතුන් වඩින මාර්ගයේ ඒ පිටුපසින් ගමන් කිරීම කතරම් වාසනාවක්ද? ගිහි මහත්වරු තිදෙනාද පිටුපසින් පැමිණියහ. ආයුෂ්මතුන් මේ මහත්වරුන්ට පොඩි වැඩක් කර දෙන්නට පුළුවන්ද? එහෙමයි. කුටියේ මැටි ටිකක් ගා ගන්න තියෙනවා. පාරේ අත්තක් අයින් කර ගන්න තියෙනවා. ඒක කරන්න මෙයාලට පුළුවන් වෙයිද? එහෙමයි. ඒක පුළුවන්. මෙලෙස කතා කරමින් යන විට කුටියට ලං විය. එක් තැනක නැවතී ඥානදීප ස්වාමීන් වහන්සේ පාරට වැටුණු අත්තක් පෙන්වූහ. මේක අයින් කරන්නත් ඕනේ. අපි ධර්මයේ කතා කරලා ඒක කරමු. කෙමෙන් කෙමෙන් කුටියට ළඟාවිය. ගිහි මහත්වරු මිදුලේ කෙළවරේ නැවතුණි. අපි කුටිය ඇතුළට පැමිණියෙමු. ඥානදීප ස්වාමීන් වහන්සේ දරලිප දැල්වූහ. ඉන්පසු ග්‍රීන් ටී සකස් කරගෙන අප වැළඳූ අතර ඥානදීප ස්වාමීන් වහන්සේටද පිළිගැන්වූයෙමු. ගිහි මහත්වරුන්ටත් තේ ටිකක් දෙන්න යනුවෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ පැවසූ විට ඒ අයටත් තේ පිළියෙල කර දුනෙමු. non-fat fresh milk හා non-fat cheese පළතුරු ස්වාමීන් වහන්සේට පිළිගන්වූයෙමු. ඔව් ඕවා දවල් දාණය සමග වළඳමු. දැන් ධර්මයේ කතා කරමු. යනුවෙන් ස්වාමීන් වහන්සේ පැවසූ විට මම උන්වහන්සේ වෙතින් කරුණු කීපයක් විමසුවෙමි. ස්වාමීනි සමායික විමුක්තිය යනු කුමක්ද? ගෝධික භික්ෂුව ගැන තියෙන ඒක නේද? එහෙමයි ස්වාමීනි. කග්ගවිසාන සූත්‍රයේ සාරෝපම සූත්‍රවලත් මිගසාලා සූත්‍රයේ තියෙනවා. ඔව් ඔව් කලකදී ලබන විමුක්තිය අසමයික කියන්නේ රහතුන්ගේ විමුක්තියයි. එය විමුක්ත වෙලාමයි සිටින්නේ. නමුත් සේක භික්ෂුව ප්‍රත්‍යවේක්ෂාවෙන් බොජ්ජංග භාවිතයෙන් අදාළ හේතු සකස් වුණාම විතරයි විමුක්තිය ලබන්නේ. ඒකයි ඒකට සමායික විමුක්තිය කියන්නේ. ඒක දිගටම පවත්වන්න බෑ. ඥානය තිබුණට විමුක්තිය සේකයාට දිගටම පවත්වන්න බෑ. ගෝධික සූත්‍රයේ තියෙන්නේ ඒක තමයි. එහෙමයි ස්වාමීනි. එතකොට මෙගසාලා සූත්‍රයේ තියෙන එක එතනත් ධම්මසෝතෝ නිබ්බහති නේ දහම් සැඩපහරට බැසගෙනයි ඉන්නේ. ඒත් සේකයෙක්ම තමයි. සාරෝපම සූත්‍ර තුලත් විස්තර වන්නේ ඒකමයි. කග්ගවිසාන සූත්‍රයේත් ඒ ගැන කියවෙනවා. පිරිස ආ ඇලී වසන විට සමායික විමුක්තිය ලබන්න බෑ. එතකොට Tamanගේ වැඩේ කරන්න අමාරුයි. බොජ්ජංග භාවිතා කරන්න අමාරුයි. ඒ නිසා එම සේකයාට සමායික විමුක්තිය ලබන්න බෑ. එය සේක පරිහාන කරුණක්. ඒ කියන්නේ සමායික විමුක්තිය ලබා ගන්න අමාරුයි කියන එක. මේ ලෙසට විශාරදව ධර්මයට අනුකූලව ප්‍රායෝගිකව ප්‍රතිපදා විස්තර කරන විට ඇති වූ ප්‍රීතිය මහත්ය විවරණ වුණු ගැඹුරු අර්ථයන් විවර කර ගැනීමට හැකි විය. අවසර ස්වාමීනි අතම්මය සූත්‍රය විස්තර කර දිය හැකිද? අතම්මය සූත්‍රය චක්ඛනිපාතේ එතන තවත් සූත්‍ර දෙකක් තියෙනවා. උක්කිත්තාසික අනවත්තිත සූත්‍රයන් හැම ආකාරයෙන්ම සියලු ආකාරයෙන්ම අනිච්ච සම්මර්ෂණයෙන් ආනිසංස හයක් තියෙනවා. ඒ ආකාරයටම දුක්ඛ සංඥාව අනත්ත් සංඥාව පිළිබඳවත් තියෙනවනේ. ඒ සූත්‍ර තුන හරිම ලස්සනයි. ඒ අයුරින් බොහෝ වේලාවක් ඒ සූත්‍ර තුන විස්තර කර දීමට තරම් ඥානදීප ස්වාමීන් වහන්සේ කාරුණික වූහ. පැය දෙකකට වැඩියෙන් ධර්ම සාකච්ඡා කරන විට දහවල් දාන වේලාවත් ලං විය. මේ කිසිදු සාකච්ඡාවක් පටිගත කිරීමට අපහට සිත් නොවූයේ ස්වාමීන් වහන්සේට ඇති ගෞරවයත් විවරණ වූ අර්ථයන් විවර කර ගැනීමේ තිබූ අපේක්ෂාවත් උවමනාවත් හේතු වෙනි. අප රැගෙන දානයන්ද ස්වාමීන් වහන්සේට පූජා කර ඇල ළඟ තිබෙන ගල්තලාවක් කරා දානය වැළඳීම සඳහා අපි පිටත් වීමු. අප දෙනම සියලුම දානයන් පාත්‍ර දෙකට පිළිගෙන තිබූ නිසා ව්‍යංජන ආදිය කලවම් වී තිබුණි. සියල්ලම එකට කලවම් වූ නිසා අපි සමග ගිය මහත්වරුන්ට මේවා කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මහේෂ් මහත්තයා ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ. ඔයාලට කන්න පුළුවන්ද? අපි නාවික හමුදා පුහුණු කාලේ ඔయిత වඩා දේවල් කෑවා. මේක මොකක්ද? යයි ඔහු පැවසූහ. අපි දානය වළඳා ගිහි මහත්වරු තුන්දෙනාට ඉතිරි ටික බෙදා දුනිමු. දානය වළඳා අවසන් වී නැවත ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටියට පැමිණියෙමු. ආයුෂ්මතුන් අපි කුටියේ මැටි ගාමුද එහෙමයි ස්වාමීනි අර මහත්වරුන්ට එන්න කියන්න මේ ආකාරයට පැවසූ පසු ඒ ගිහි ඇත්තන් සමග මැටි දියකර කුටියේ ආලේප කරන්න පටන් ගත්තෙමු මම මේ අවුරුද්දේ වස්වසන්න සුළු ගුණයට වඩිනවා තව නමක් මෙහෙට වඩිනවා කීවා ඒකයි මේ අලුත් වැඩියා කරන්නේ. මේ පාර සංඝ රැස්වීමත් මෙහි තියෙනවා. ආයුෂ්මතුන් වඩිනවද? එහෙමයි ස්වාමීනි. හැලබහ හැලබගහවත්ත කුටිය හොඳයිද? එහෙමයි. ස්වාමීන් වහන්සේ කී තැන්වල ජල උල්පත් තිබුණා. මාරගමුවත් බමරගහ වත්තත් බලන්න ගියා. කුටිය හදාගත්තේ හැලබහ හැලබගහ වත්තේ. එතන නිදහස් වේලාවක ස්වාමීන් වහන්සේත් වඩින්න. මේ ආකාරයට කතා කරමින් මුළු කුටියේම මැටි ආලේප කරමින් අලුත් වැඩියා කරන්නට වීමු. ආලේප කරන ආකාරයේ සිට සියලුම දේ අපට කියා දීමට තරම් උන්වහන්සේ කාරුණික වූහ. Taman අතහැර යන කුටිය අලුත් වැඩියා කිරීමටත් සංඝ රැස්වීම සඳහා අලංකාර කිරීමටත් සිතක් ඇති වූයේ අන් අයට උපකාරය කරන සිත නිසාමය. මහත්වරුන් ඕවා කරලා තියනවද? නෑ. නමුත් පුළුවන් ස්වාමීන් වහන්ස. ඒ නාවික හමුදා ඉහළ නිලධාරීහු ඊටම සතුටින් කුටියේ මැටි ආලේප කළෝය. ඒවා අවසන් වූ පසු පාරට වැටුණු අත්තක් ඉවත් කිරීමට ගියමු. මාගේ සහෝදරයා ඒ අත්ත ඉවත් කළේය. සංඝ රැස්වීමට සංඝයා පැමිණෙන නිසා එම අත්ත ඉවත් කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ කටයුතු කළේ සංඝයාගේ පහසුව පිණිසයි. තමන් වැඩ සිටින අවධිය තුල එය එසේම තිබියදී ඒ අතු අතරින් රිංගා කොටියට ඇතුළු වී ඇත. වේලාවත් ගතවන්නට විය. ධර්ම සාකච්ඡා කිරීමෙන් ලැබුණු ප්‍රීතියත් කුටියේ මැටි ආලේප කිරීමෙන් ලද ප්‍රීතියත් නිසා අප සැවොම මහත් සතුටටපත් වී සිටියහ. පිටත් වීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේට වන්දනා කළෙමු. එහෙනම් ආයුෂ්මතුන් සංඝ රැස්වීමට වඩින්න යැයි පැවසූහ. ඊටාම සතුටු සිතින් කිවුල වාඩිය ගම්මානයට යෑමට අපි පිටත් වුනෙමු. 12 වන පරිච්ඡේදය ගල මුදුනේ සංඝ රැස්වීමක් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම විනය පවතින විට උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ හැකි ඥානවන්ත උතුමන් සිටින තුරු කිසි කලෙක ලෝකය ශ්‍රමණ ඵලයන්ගේ ගෙන් හිස් නොවේයි. මේ ශාසනය වඳ බැහැපු එකක් නොවේයි. ඒ අයුරින් ධර්ම විනයට අනුව ජීවිතය ගත කරන ඥානවන්ත උතුමන් ඇසුරු කිරීමෙන් තථාගත ශාසනය ප්‍රතිඵල සහිත වූවක් බව තේරුම් යයි. ඒ සඳහා සාකච්ඡාව සංවාද සමග බොහෝ කලක් ඇසුරු කළ යුතු වෙයි. තවත් කෙනෙකුගේ සීලයේ පිරිසුදුභාවය, ප්‍රඥාවේ ස්වභාවය, ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාව වටහා ගැනීමට බොහෝ කාලයක් සමීපව ඇසුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළසේක. ධර්ම සාකච්ඡාව ජීවිතය පවත්වන ආකාරය සහ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ ප්‍රඥාවන්ත කෙනෙක් අවධානයෙන් සිටියහොත් ඒ උතුමන්ගෙන් ඒ උතුමන්ගේ ප්‍රඥාවත් සීල පාරිශුද්ධියත් වටහා ගත හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළසේක. ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ඒ හැකියාවන් වටහා ගැනීමටත් තථාගත වචනය අනුවම කටයුතු සිදු විය යුතුය. පිරිස හා නිතර නොඇලෙන නිසාත් විශාල උත්සවවලට නොවඩින නිසාත් වනාන්තරයෙන් එළියට නොවඩින නිසාත් ඇතමුන් සුළු කරුණකින් ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන අපහැදීමෙන් කතා කරති. එසේ අපහැදීමෙන් කටයුතු කරන්නේ ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන අපහැදීමම පමණක් නොව බුද්ධ වචනයටද පැහැදීමක් නැති බැවිනි. බුද්ධ වචනයට පැහැදීම ඇති වූයේ නම් කිසිසේත් එලෙස නිගමනයන්ට නොපැමිණෙනු ඇත. දීර්ඝ කාලයක් ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසුරු කළ අයට එවැනි පිරිස් ගැන ඇතිවන්නේ අනුකම්පා සහගත හැඟීමකි. ඥානදීප ස්වාමීන් වහන්සේ ධර්මයට කැමැති ඒ සඳහාම ජීවිතය කැපකරන භික්ෂූන්ට උපකාර කරන්නේම තම ගෝලයන්ට මෙනි. එමෙන්ම එම භික්ෂූන්ද ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්නේ තම ආචාර්යවරයාණන් වහන්සේ යන හැඟීමෙන් යුතු වූ ආදර ගෞරවේනි. ඒ ඇසුර තුලින් විවර නො වූ තථාගත ගම්බීර ධර්මයේ අරුත් විවර කරගෙන ප්‍රතිපදාවට යමු වූ භික්ෂූන් අපමණ සතුටක් ලබති. අන් අය බාහිර සිට වචනයෙන් බොහෝ අකුසල් රැස් කරගෙන නිරයගාමී වෙයි. ඒ බව ආර්ය උපවාද සූත්‍රය තුල මනාව පැහැදිලි වෙයි. එමෙන්ම සොයා නොබලා කටයුතු කිරීමේ ප්‍රතිවිපාකද බොහෝ බුද්ධ දේශනා තුල පැහැදිලි කර ඇත. මේ අය කිසිදු බුද්ධ වචනයක් කෙරෙහි ශ්‍රද්ධාව නොමැති බැවින් විවේචනය ඉදිරිපත් කර අකුසල් රැස් කර ගනිමින් ලැබුණු මිනිසත් බවත් බුද්ධ ශාසනයත් අහිමි කර ගනී. උන්වහන්සේ බොහෝ වර්ෂ ගණනාවක් වැඩ සිටි ගලමුදුන කුටියෙන් පිටත් වූයේ තවත් භික්ෂූන්ට උපකාරයක් විය හැකි අයුරින් කුටිය සකස් කර අවසන් වූ පසුය මේ කුටියේ වැඩ වාසය කිරීමද එතනින් නිමා විය. සුළුගුණේ කුටිය ඊටාම මනහරය. ගංගාවට මුහුණලා තිබෙන විට එම දියදහරේ නාදය සිත නිසල කරවයි. එවැනි සුන්දර අවස්ථා අතීතයේ රහතුන් විඳි ආකාරය තේරගාථා තුල සඳහන් වෙයි. ඒ ආකාරයටම ඥානදීප ස්වාමින් වහන්සේද අපමණ සතුටක් ලබන්න ඇතුවාට කිසිදු සැකයක් නැත. වස් කාලය ආරම්භ වීමට පෙර ඇති මාස පෝය දවස ලග්ගල සංඝ රැස්වීම පැවැත්වෙයි. ඥානදීප ස්වාමීන් වහන්සේත් පාගමනින් සුළුගුණේ සිට ගලමුදුණු කුටියට වැඩම කළහ. තවත් බොහෝ සංඝයා සවස් වීමට පෙර ගලමුදුන කොටිය වෙත වැඩම කළහ. මාත් මාගේ හිතවත් භික්ෂූන් සමග හැල බගහවත්ත සිට ලග්ගල නගරයට බසෙන් පැමිණ එතැන සිට කිවුල වාඩියට පාගමනින්ද වනාන්තරයේ මැදින් ගලමුදුන කුටියට පැමිණීමට පිටත් වෙමු. ඒ අතරමඟ ඇති ගංගාවෙන් පෑන් පහසු වී දහවල දාණය වළඳා සවස් වන විට ගලමුදුන කුටිය කරා ළඟා වීමට අපට හැකි විය. ඒ වන විටත් ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කර සිටියහ. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියහ. වෙනදා මෙන්ම කටපාඩමින් ස්තවීර භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කළහ. ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළුව සියලු සංඝයා වන්දනා කරගෙන සවන් දුනි. ධර්ම සාකච්ඡාවත් ආරම්භ විය. රාත්‍රී බොහෝ වේලාවක් ධර්ම සාකච්ඡා කළේ ඥානදීප ස්වාමීන් වහන්සේ ගුරු තැන්හි තබාගෙනය. අලුයම කාලයේ ඒ ඒ තැන්වල නිසීදන දමාගත් භික්ෂූන් වහන්සේලා සුළු වේලාවක් සැතපී උදෑසන අවදි විය. ගල මුදුන ගම් වාසීන් කැඳ දාණය ගෙනවිත් තිබුණි. ඥානදීප ස්වාමීන් වහන්සේට කැඳ පිළිගන්වා අනතුරුව සියලු දෙනාම කැඳ වැළඳෝහ. මේ ආකාර වූ වසරකට දෙවතාවක් පමණ සිදුවන සංඝ රැස්වීම පහකට පමණ සහභාගී වීමට මම වාග්්‍යවන්ත වූයෙමි. මෙදින ගලමුදුනේ සංඝ රැස්වීම තිබෙන අතරතුර විවේකීව සිටි ඥානදීප ස්වාමීන් වහන්සේ දැක ගැනීමට මාහට හැකි විය. විගස පත්කඩේද රැගෙන ගොස් රුක්සෙවණේ සිට ඥානදීප ස්වාමීන් වහන්සේව වන්දනා කළෙමි. අවසරයි ස්වාමීනි දහම් කාරණාවක් අහන්න හැකිද? හොඳයි අහන්න. ස්වාමීනි ආර්යකාන්ත සීලය තුල විග්‍රහ කරන බුරි බුරිසේහි වචනයේ අර්ථය කුමක්ද? දාසභාවයෙන් නිදහස් කියන එක. එහෙමයි. උපසම්පදා කරන විටත් ඕක අහනවා නේද? ඔබ දාස භවෙන් නිදහස්ද කියලා. ඒක තමයි අර්ථය. මා තුළ ඇති වූයේ කිව නොහැකි තරම් පුදුමාකාර සතුටකි. විවර නො වූ අර්ථයක් විවර කර ගැනීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ උපකාර විය. සීලබ්බත පරාමාසය දුරු වුණාම ඒ සෝතාපන්න කෙනා හික්මෙන විදිය තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. සිල්පද නොවේ. හික්මෙන ආකාරය ඒ හික්මන ආකාරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ. අඛණ්ඩේහි අච්චිද්දේහි කියන්නේ ඒකයි. ඒ වගේම ග්‍රහණය කර ගැනීමක් නැහැ. නුවණැති අය ප්‍රශංසා කරන සමාධියට හේතු වන ආකාරයේ හික්මීමක් තමයි ඒ. ඒ වගේම දාස භවින් නිදහස්. ඒ කියන්නේ ස්වාධීන හික්මීමක්. කාටද දාස නැත්තේ? තමාට දාසයෙක් නෙවෙයි. සක්කාය දිට්ඨිය දුරවන විට තමා කියා ගැනීමේ වැරද්ද දකිනවා. ඒ එක්කමයි තමයි සීලබ්බත පරාමාස සංයෝජනය දුරු වී ආර්යකාන්ත හික්මීම ඇතිවන්නේ. තමායයි ගැනීමේ වැරද්ද දකින විට තමාට දාස වූ හික්මීමක් යෙදෙන්නේ නැහැ. ඒ හික්මීම උපකාර වන්නේ සමාධිය පිණිසයි. ඒක තමයි ආර්යකාන්ත හික්මීම. වැටහුණාද? එහෙමයි ස්වාමීනි වැටහුණා. මාගේ සිත තව තවත් ප්‍රමුදිත වෙමින් සතුට පැතිරෙන අයුරු අත්විඳෙමි. තථාගත දහමෙහි විවරණ වූ අර්ථයන් විවර කර ගැනීමට මෙවැනි උතුමන් ඇසුරු කිරීම කතරම් වාග්යක්ද තථාගත දේශනාව තුලත් ඒ පිළිබඳව මනාව ඉස්මතු කර දී ඇත විවරණ වූ ගම්බීර අර්ථයන් සැඟවුණු අර්ථයන් විවර කර ගැනීම සඳහා පැහැදුණු සිතින් යුතුව සුහදශීලීව ගෞරවයෙන් නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඇසුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළසේක. ගලමුදුන කුටියේ පැවති මේ සංඝ රැස්වීමෙන් බොහෝ කරුණු කාරණා විවර කර ගැනීමට ඥානදීප මහ යතිවරයාණෝ උපකාර වූහ. සංඝ රැස්වීම අවසන් කර ඒ ඒ භික්ෂූන් වහන්සේලා වස්වාසය කිරීම සඳහා තම තමන්ගේ කුටි සේනාසන කරා පිටත් වූහ. ඥානදීප මහ යතිවරයාණෝ සුළුගුණේ කුටිය බලා පිටත් වූහ. කිවුලවාඩිය හරහා මමද හැලබහගාවත්ත කුටියට පිටත් වීමි. මේ කාලය වන විට ඥානදීප ස්වාමින් වහන්සේගේ පාදයේ ආබාධයක්ද ඇති වී තිබුණි. තවත් ආමාශය ආශ්‍රිත රෝගී තත්වයක්ද ඇති වී තිබුණි. නමුත් 2013 වසරේ වස් කාලය අලුතින් සකස් කෙරුණු සුළුගුණේ කුටියේ වාසය කළහ. එම වස් කාලයේ අවසන් වන විට උන්වහන්සේගේ රෝග පීඩා උත්සන්න විය. ශ්‍රද්ධාවන්ත ධනවත් පින්වතුන් රෝහලට වැඩම කරවීමට හෙලිකොප්ටර් යානයක් එවීමට සූදානම් වුවද උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කරන ලදී. මේ වස් කාලය ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගල ප්‍රදේශයේ වෙන්ව තනි කුටියක තනිව ගත කළ අවසාන වස් කාලයයි. 13 වන පරිච්ඡේදය අධිකරණ සමතයකදී සංඝ පීත්‍රුන් වහන්සේ නමක් විය. සත්‍ය ගවේෂීව සත්‍ය රකිමින් ගත කරන ජීවිතයකට තථාගත ධම එක් වූ විට බොරුවක් නොවන එකම ධර්මය වන නිවන අම්මෝස ධම්මං නිබ්බානං යන සත්‍ය කරා යොමු වීමට සැබෑම ශ්‍රාවකයෙකුට හැකි වේ. ඡන්ද, ද්වේෂ, බය, මෝහ යන අගතියට යන සතර කරුණු ක්ෂය වූ විට සත්‍යම පමණක් ඇති වෙයි. කොයම් හෝ ආකාරයකින් අගතිය පිළිඹු වන්නේ තමා යන හැඟීම හා තමාට බැඳුණු කරුණ මතය. ඒ සියල්ලම ඉක්ම වූ විට තමා හෝ වෙනත් අය පිළිබඳව එවැනි හැඟීම් ඉස්මතු නොවි සතර අගති දුරු වී සත්‍ය තුල පිහිටයි. එක් දිනක සාරිපුත්ත මහරහතන් වහන්සේටත් දබ්බමල්ල මහරහතන් වහන්සේටත් එක්තරා භික්ෂූන් පිරිසක් අභූත චෝදනා එල්ල කළහ. ඒ කරුණු තථාගතයන් වහන්සේ වෙතට යොමු වූ විට එක් අවස්ථාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේද අනෙක් අවස්ථාවේදී දබ්බමල්ල මහරහතන් වහන්සේද කැඳවා එය විමසූහ. එම අවස්ථාවන්හිදී තථාගතයන් වහන්සේ සාරිපුත්ත මහරහතන්ගේ වහන්සේගේ හෝ ධම්මමල්ල පුත්ත මහරහතන් වහන්සේගේ හෝ පාර්ශවය ගැනීමක් සිදු නොවූයේ ඡන්දයෙන් අගතියට නොගිය බැවිනි. එලෙසම අභූත චෝදනා කළ වූවන් කෙරෙහිද එම කරුණ පිළිබඳවද ද්වේෂයෙන් හෝ බයෙන් හෝ අගතියට නොගියහ. එම චෝදනා කළ කරුණු විමසමින් මෝහෙන්ද අගතියට නොගියහ. තම තමන් නිවැරදි බව තථාගතයන් වහන්සේට ඒ අවස්ථාවේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පැවසුවද එමෙන්ම අනෙක් අවස්ථාවේදී දබ්බමල්ල ස්වාමීන් වහන්සේ පැවසුවද එයට තථාගතයන් වහන්සේ අනුගත නොවූහ. මේ කරුණු පිළිබඳව ඔබ නිවැරදි පිළිතුරු දෙන්න යනුවෙන් තථාගතයන් වහන්සේ වදාළහ. එහිදී සාරිපුත්ත මහරහතුන්ද දබ්බමල්ල මහරහතුන්ද සිංහනාදයන් පැවැත්වූයේ සත්‍ය පසක් කරමිනි. මේ ආකාරයට අගතීන්ගෙන් කටයුතු නොකිරීම පිළිබඳ තථාගතයන් වහන්සේගේ ජීවිතය පුරාම දක්නට ලැබුණු අතර තථාගත ශ්‍රාවකයන් තුලද එය ජීවමාන විය. එනමුදු ඒ ආකාරයෙන් කටයුතු කිරීම වර්තමාන සමාජය තුල සිදුවිය හැකිද යන්න ප්‍රශ්නය මතුවන්නේම සක්කාය දිට්ඨිය මත සසර උරුම කර ගත් වූවන් සිටින නිසාය. ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමින් වහන්සේගේ ජීවිතය තුළින් ඒ බුදු වදන ජීවමාන විය. සතර අගතීන්ට නොගොස් ප්‍රශ්න විසඳීම මනාව පසක් කරමින් තමන් වහන්සේ තථාගත ඕරස පුත්‍රයෙක් බව ඥානදීප ස්වාමීන් වහන්සේගේ චරිතයෙන් ප්‍රකට විය. එවන් එක් කරුණක් මා තුල අදටත් මතකයේ නොනැසී පවතී. ඥානදීප ස්වාමීන් වහන්සේ සුළුගුණේ ගම්මානයේ කුටිය තුල වැඩ වාසය කළහ. ඒ කාලය වන විට යම්කිසි විනය කටයුත්තක් නිසා සංඝයා අතර අධිකරණයක් මතු වී තිබුණි. විවිධ අය විවිධ ආකාරයට කරුණු කතා කළද එය මනාව විසඳීමට නොහැකි විය. චෝදනා පාර්ශවයත් චෝදක පාර්ශවයත් සමග අපටද එම අධිකරණය විසඳීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටියට යාමට අවස්ථාවක් උදා විය. දහවල් දාණය වළඳා ගංගාවේ ඇති ගල් තලාවක් මත සියලුම සංඝයා වැඩම කළේ ඥානදීප ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කරගෙනය. චෝදනා පාර්ශවය විවිධ කරුණු අදා අලලා චෝදනා ඉදිරිපත් කරන විට එම චෝදනා ප්‍රතික්ෂේප නොකර විනයට අනුව චෝදනාව ලැබූ පාර්ශවයෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ. විනයට අනුව ප්‍රශ්න කරනු ලබද්දී චෝදනා ලැබූ පාර්ශවයේ නිර්දෝෂීභාවය ඉස්මතු වන්නට විය. චෝදනා කළ පාර්ශවයේ චෝදනා සැකයක් මත ගොඩනගා ගත වූවක් පමණක් බව විනය ඉස්මතු වන විට වැඩ සිටි සියලු සංඝයාට පසක් විය. එලෙසට විනයට අනුව ප්‍රශ්න කළේ ඥානදීප ස්වාමීන් වහන්සේය. ඒ බව සංඝයා ඉදිරියේදීම විමසීය. අවසානයේදී සංඝයාගේ අදහස විමසීය. එවිට මාද ඇතුළුව වැඩසිරි සංඝයා චෝදන ලැබූ පාර්ශවය නිර්දෝෂී බව විනය තුලින් පිළිගත්හ. මේ සියලුම භික්ෂූන් ඥානදීප ස්වාමීන් වහන්සේට හිතවත් මෙන්ම ඊ타ම ගෞරවයෙන් යුතුය. එනමුදු කිසිවෙකුගේ පැත්තක් නොගැනීමටත් තව කෙනෙකුට දෝෂාරෝපණය නොකිරීමටත් කිසිම පැකිලීමක් නැතිව සත්‍ය විමසුවේ ඡන්ද, ద్వේෂ, බය, මෝහයන්ට අනුගත නොවීමෙනි. මෙලෙසට ඒ ප්‍රශ්නය විසඳූ විට මතක් වූයේම සතර අගතියෙන් තොර වූ ශ්‍රාවක චරිත ලක්ෂණයයි. මේ සියලු කරුණු අතුලින් ඥානදීප ස්වාමීන් වහන්සේ ගැන ඇති පැහැදීම තව තවත් වැඩිවන්නට විය. සක්කාය දිට්ඨිය ඉක්මවන විට අගති දුරු කරමින් සත්‍ය තුලටම යොමු වෙයි. මෙවැනි වූ සංඝයාගේ විනය කටයුතු වල සාසනික අභිවෘද්ධිය ඇතුළු තවත් බොහෝ දෑ අභිමුඛයේ ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ සංඝ පීත්‍රූන් වහන්සේ කෙනෙකුන්ම වූහ. මෙලෙසට ශාසනයට ප්‍රායෝගිකව ප්‍රතිපදාවෙන් අපමණ සේවයක් කරමින් ශාසනයට පුනර්ජීවයක් ලබා දීමට කටයුතු කළහ. සැබෑම ශාසනික කටයුතු වන්නේ භික්ෂූන්ට අවශ්‍ය මොහොතේ ධර්මයෙන් විනයෙන් උපකාර අනුග්‍රහ කිරීමයි. වනාන්තරයේ පැත්තකට වී වාසය කරමින් ආදර්ශමත් චරිතයක් වෙමින් ප්‍රමාණය කළ නොහැකි ලෙස ධර්ම විනය තුලින් ශාසනික උන්නතිය වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කළහ. එලෙසට කටයුතු කරන උතුමෙකුට හේතු නොවිමසා සමහරු විසින් විවේචනය ආදිය කිරීමෙනුත් සිත අපහදවා ගැනීම තුලිනුත් කොපමණ අකුසල ධර්මයක් රැස් කරගන්න ඇතිද 2013 වස් කාලයේ අවසන් වන විට ඥානදීප ස්වාමීන් වහන්සේගේ රෝග පීඩා උත්සන්න විය. කොළඹ රෝහලක් වෙත හෙලිකොප්ටරයෙන් වැඩමවීම ප්‍රතික්ෂේප කළ ඥානදීප ස්වාමීන් වහන්සේ වෙනත් වාහනයකින් වැඩම කළහ. සත්කම් කීපයක් කිරීමට අවශ්‍ය වුවද ඒ සඳහා උන්වහන්සේ එකඟ නොවූහ. අසනීප තත්වය නිසා නැවත හුදගලා කුටියකට යාමට නොහැකි වූහ. පරීක්ෂණ කටයුතු කරගෙන මහනුවර උඩවත්ත කැලේ සේනානායක ආරණ්‍යයට ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කළහ. මේ වන විට මාගේ උප්පත්තියෙන්ම ඇති දරුණු අස්ථි රෝගයක් නිසා පිඬුසිඟා යාම බොහෝ සෙයින් අපහසු විය. එන්න එන්නම රෝගය උත්සන්න විය. ඒ නිසා මාහටද පහසුවෙන් සිටීමට ස්ථානයක් සොයමින් සිටියේය. මා හා ධර්මය කතා කිරීමට වනයේ කුටියකට පැමිණි තරුණ පිරිස විසින් ඔවලිකන්ද ප්‍රදේශයේ සුන්දර පරිසරයක ඉඩමක් සොයා දුන්නෝය. හැල බගහවත්ත ප්‍රදේශයේ ගැමි මිනිසුන් එම ඉඩම තුල මැටි කුටියක් සාදා දුන්නේ බොහෝ දුර ගෙවාගෙන ඇවිදින්ය. එම මැටි කුටිය තුල මාස දෙකක් පමණ ගත කරන විට ඥානදීප ස්වාමීන් වහන්සේගේ අසනීපය දැනගන්නට ලැබුණේ. මෙම ස්ථානයේ ඥානදීප ස්වාමීන් වහන්සේට කුටියක් සකස් කර උපස්ථාන කිරීමට මාහට අදහසක් ඇතිවිය. හිතවත් උපාසක මහතෙකුගේ වාහනයක් කතා කරගෙන සේනානායක ආරණ්‍යයට පැමිණීමේ ස්වාමීන් වහන්සේ දානීය වළඳා අවසන් කළ පසු අප උන්වහන්සේ වන්දනා කර ගත්තෙමු. අවසරයි ස්වාමීනි. මාගේ අසනීප තත්ත්වය නිසාත් මම පුංචි ආරණ්‍යයක් හැදුවා. තාම මාස දෙකක් විතර එතන හොදකලාවයි. මට පුළුවන් ස්වාමින් වහන්සේට උපස්ථාන කරන්න. ප්‍රත්‍ය ආහාරත් ලබා දෙන්න පුළුවනි. ස්වාමින් වහන්සේ හෙට වඩින්න යයි මම ආරාධනා කළෙමි. ආ එහෙමද? එතන මම මට බලන්න යන්න ඕනේ. එහෙමයි. මම වාහනයක් අරගෙන වැඩිය. අද බලන්න වඩිමුද? මා සමග ඇති විශ්වාසය හා ධාර්මික හිතවත්කම නිසා ස්වාමීන් වහන්සේ එදිනම හවස අප ආරණ්‍යයට වැඩම කළහ. දානශාලාවක් හෝ සකස් කර නොතිබුණු අතර වෙනත් පහසුකම්ද නොවිය. නමුත් ඥානදීප ස්වාමීන් වහන්සේ මුළු කන්ද පුරාම ඇවිදමින් ඇලපාරක් ළඟ කුටියක් සකස් කරන ලෙස පැවසූහ. ඒ ප්‍රකාශය මගේ සිතට රැගෙන ආවේ ඉමහත් සතුටකි. කුටිය සාදන්නේ කවුද? කොහොමද? යන කිසිම අදහසක් මා තුළ නොවිය. නමුත් ඥානදීප ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ලැබීම මා ලද අසාමාන්‍ය භාග්යක් විය. වෙසක් මාසේ වඩින්නම්. ඒ වන විට කුටිය හදන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි යන වදන හැර කිසිම අපහසුතාවක් මාගේ මුහුණින් හෝ ප්‍රකට නොවිය. නැවත සේනාස් සේනානායක ආරණ්‍යයට ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කළ පසු කුටිය සකස් කරන ආකාරය කල්පනා කරන්නට විය. වර්ෂාව වැඩි ප්‍රදේශයක් නිසාත් කඳු පරිසරයක් නිසාත් එය අපහසු කාර්යයක් විය. ලෑලි වලින් තට්ටුවක් ගසා ඒ මත සක්මන් මළුවක් සහිතව කුටිය සකස් කිරීමට සැලසුමක් සකස් කරගෙන ඥානදීප ස්වාමීන් වහන්සේට පෙන්වීය. ඒ සඳහා කැමැති වූ විගස මාහට මතක් වූයේ නාවික හමුදාවේ සුරේෂ් මහතාවයි. එතුමාට ඒ විස්තරය පැවසූ විට ස්වාමීන් වහන්සේගේ කුටියත් දානශාලාවත් ඊතා ඉක්මනින් සකස් කර දීමට කැමැති වූයේ ඉතාමත් සතුටිනි. ඔහුගේ ධනයත් නාවික හමුදාවේ ශ්‍රමයත් තුලින් ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටියත් දානශාලාවත් සකස් කර 2014 මැයි 14 වන වෙසක් පෝය දින සංඝ සතු කොට පූජා කරන ලදී. ඥානදීප ස්වාමින් වහන්සේ විසින් තම අත්අකුරෙන් ලියා භාවිතා කළ සූත්‍ර පොතෙහි කොටසක තේරගාතා පාලියේ කොටසක් 60 වන පිටුවේ දක්වා තිබේ.